අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් මේ වෙනකොට දන්න පරිදි අපි තවත් ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි පටන් අරමු ලිඛිත ප්‍රශ්න වලින් අපි ඊයේ කල්තබ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. මම කර්ණාවෙන් ආරාධනා කරනවා සිටනවා ඒ කල්තබ ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරන්න කියලා. අවසර ස්වාමීන් වහන්සේ එනුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් අරමුණට සිහිය පිහිටූ වේදීම හුස්මද සංසිඳිලා දකුණ වශයෙන් සිහිය පිහිටවන විට දකුණු පාදයේ යටිපතුලද වම වශයෙන් සිහිය පිහිටුවීමේදී වම් පාදයේ යටිපතුලටද සිත සතිමත් වෙනවා පෙරදී සක්මන් භාවනාව වඩන කාලය තුල ලෝභ ද්වේෂ මොහ වශයෙන් ඉඳහිට සිතුවිලි ඇති වී තිබෙනවා. ඒ කිසි අපහසුකමින් තොරවම නැවත දකුණ වම වශයෙන් සිත තුළ සතිය පිටවනවා. ඒත් මේ මොහොත වන විට සක්මන් භාවනාව කිරීමේදී සිතවිලි ගලා යෑම ඊටාම අවමට්ටමක වන අතර දකුණ වම් වශයෙන් සිත සතිමත් වීම වැඩි වශයෙන් සිදු වෙනවා. පෑ භාගයක් වැනි කාලයක් තුළදී සතිය වර්ධනය වීමෙන් පර්යංකෙන් භාවනාවට යාමට අවශ්‍ය වෙනවා. මේ මොහොතේ මේ මොහොතවල විට පරයන්ක භාවනාව මම පරයන්ක භාවනාවේදී මූල කර්මස්ථාන ලෙස වඩන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙස නාස්තය අග බැලීමේ ක්‍රමයයි මම දැන් මෙතන වාඩි වී ඉන්නවා යනුවෙන් සිහිය පිටුගීමේදීම හුස්ම සංසිඳිලා පෙරදී ආශ්වාස ප්‍රශ්වාස දෙස සිහියෙන් බලා සිටීමේදී ලෝභ දේශ මොහ වශයෙන් සිතුවිලි ගලා යෑම සිදු වුණා ඒ කිසිදු අපහසුකින් තොරව නැවත මූල කර්මස්ථානයේම සිහිය පිහිටවනු ලැබුවා. ඒ මෙහි මොහොත වන විට සිතෙහි ගලායම අවම මට්ටමක වන අතර අරමුණෙහි සිහිය පිහිටීම වැඩි වශයෙන් සිදු වෙනවා. මේ වන විට පරයන්ක භාවනාව වැඩි වශයෙන් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා. පැයක සිට පැය පහමාරක් දක්වා පරයන්ක භාවනාව තුළ සිහිය පිහිටුවා තිබෙනවා. වැඩි වේලාවක් වාඩි වී සිටීමේදී කකුලේ වේදනා පිටකොන්දේ වේදනා ඇති වී තිබෙනවා. වැඩි වශයෙන්ම කකුලේ වේදනා ඇති වී තිබෙනවා. මේ මොහොත වන විට පෙරදීම පෙරදීට වඩා වේදනාව ඉවසාගෙන අරමුණ කෙරේ සිහිය පිටවමින් සිටීම වැඩි වී තිබෙනවා. ශක්මන් භාවනාව තුළදීද පරයන්ක භාවනාව තුළදීද හිස ඇතුලෙන් ඉහළට ඇදී යන ලෙසක් දැනෙනවා. සාමාන්‍ය එදිනදා ජීවිතයේදී සිදු කරන කටයුතු තුළදීද එනම් යොමු තහම් කටයුතුවලදී වැසිකිලි කැසිලි කරන අවස්ථා තුළදීද එම කටයුතු කෙරේ සිය පිහිටු වීමේදී හුස්ස ඇතුළෙන් ඉහළට ඇදී යන ලෙසද සිදුවන අතර හුස්මද සංසිඳිලා මේ මොහොත වෙන විට මා ගත කරන සෑම අවස්ථාවක් තුළදීම හුස්ම සංසිඳී ගිය ලෙසක් දැනෙනවා ඒත් ආශ්වාස ප්‍රශ්වාස සිදුවෙන බවද දැනෙනවා. සිදු කරනු ලබන සෑම කාර්යයක් තුළදීද සිත සතිමත් බව වැටහෙනවා. මේ මොහොත වල විට අරමුණු කළත් හුස්ම සංසිඳිලා. අරමුණු නොකළත් හුස්ම සංසිඳිලා. මෙම කරුණ මට විශේෂත්වයක් ලෙස හැඟෙනවා. ජීවිතයේ කිසිම දවසක මෙවන් අත්දැකීමක් ලබන්නේ නැහැ. මම දන්නේ මම දැන් මෙතන ඉන්නවා යනුවෙන් පමණයි. ඒත් නොදන්නා කමටද දන්නේ නැහැ ඉදිරියට යන බවකුත් වැටහෙන්නේ. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් අනුකම්පා කොට මග නොමග පහදා දෙත්වා ගෞරවනීය ස්වාමීන් වහන්සේට දීර්ඝාෂ ලැබේවා අපි පෙරේදා ඉඳලා ඊයේ ඉඳලා අද දක්වා මේ ඉදිරිපත් කරන ලිපි වල බලනකොට අපහසුතාවයකින් නොතේරෙන තැනකින් ටික ටික ටික ටික කල යුත්තේ මේකයි වාර්තා කල යුත්තේ මේකයි කියන එක වැටහෙන ගතියක් වගේ උනන්දු වෙන සුළු ගතියක් වගේ පේන්න තියෙනවා. මේකෙත් පේනවා තමන්ගේ සතිය කියන එක අඳුරගත්තට පස්සේ ඉරියව්වෙන් සහ අරමුණෙන් ස්වායක්තව දවසේ හැම වෙලාවෙදීම සතිය පාත්තන්න පුළුවන් සතිය කියන එක අඳුනගත්තා. අඳුනගත්තට ආධුනික කාලේ තමයි භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඉඳගෙන ආසවල් අරමුණේම ඇවිදිනකොට ආසවල් අරමුණේම කියලා අපි අර පන්ති කාමරේ ගිහලා අයනු අයනුගෙන ගන්නවා වගේ කරන්නේ. ආ ඉතින් පහු වෙනකොට පහු වෙනකොට Tamanට මේ දියුණුවක් කියලා වැටෙනවා නම් වැටෙන්නේ ඉඳගෙන ඉඳලා හිටගත්තත් ඇවිදින්මින් ඉඳලා වාඩි වුණත් ඒ ඉරියව් වෙනස් වුණාට සතිය පොඩ හැල හැප්පෙනවා. නමුත් දිගට කරගෙන යන්න පුළුවන් කියන කාරණාව හිත බාරගත්තට පස්සේ මේකයි මම සාධනීය කරන්න ඕනේ. මේකටයි මම අනුග්‍රහ කරන්න ඕනේ කියලා දැනගත්තට පස්සේ අපි ළඟ දහසකුත් එකක් ක්‍රම සහ විදි තියෙනවා. ඒක තන වඩන්න. ඒකට සක්කච්ඡකාරීව ඒක කරලා දෙන්න. ඉතින් ඊටම වැදගත් වෙන්නේ කරන කාරණාව නෙවෙයි මේ හිත හදාගන්න එක. මට සතිය පිටවන්න බෑ, සතිය දන්නේ නෑ, ඊරමුණි අරමුණි ඉන්න බෑ, හිතවිලි එනවා, වේදනාව එනවා කියලා ඒ කණපින්දම් ගහන නැත්නම් ඒ නැති බැරි සංඥාව තියෙන හිතට අත නෑර දිගටම භාවනා කර කර කරගෙන යනකොට කමට අනුසුද්ධ වුණොත් මේ ඔක්කොම සත්‍ය මොකද්ද වැඩිමක් තියෙනවා. අන ඉදිරියට යනකොට යනකොට වෙන්නේ මේ කටයුතු අනායාසයෙන්මයි වෙන්නේ. Tamante භාවනා කරනවා කියලා විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. කොයි ඉරියව්වෙ හිටියත් දවසේ කොයි වෙලාවෙ හිටියත් එළඹෙන එළඹෙන අවස්ථාව පිළිබඳ සතිය අප්‍රමාද හිටිනවා. ඒකෙදි පරියන්කට ගියාම සමාධිය ටිකක් දියුණු කරනවා. සක්මන් ගියාම වීර්ය ටිකක් දියුණු කරනවා. ආන්නේ දෙක සම්බර කරගත්තාම ඉතින් දා වැඩවලදී සතිය පිටවන්න ගියාම තමන්ට ගත කරන ජීවිතේ මොන වගේ දෙයක් වුණත් මේ ඇති කරගත්ත ගැම්ම ඉදිරියට ගෙනියන්න ක්‍රමසහ විදි ගොඩාක් තියෙනවා. ඒක නිසා මේක මේ මෙහෙදී මේ වගේ පූර්ණ කායන භාවනා කරලා ඒක මතු කරලා දීලා අල්ලලා දීලා Java කවාගෙන භාවනා මධ්‍යස්ථානයේ පරියන්කෙන් සක්මණෙන් පිට වෙලාවේ වැඩ කරන කොටයි භාවනා මධ්‍යස්ථානෙන් පිට ගෙදරතොරේ ගිහිල්ලා වැඩ කරන කොටයි හැකිතාක්තරට මේ හැකි සංඥාව දිනු කෙරුවොත් ලේසි. හැබැයි ඉතින් ඔය හිතුවට කොච්චර කෙරුවත් ගෙදර ගියාට පස්සේ ඕම තිබිච්ච බවක්වත් මතකයක් නැති විදිහට ඔක්කොම අවුල් වෙලා යනවා. ආනිදාට ආයසරයක් ආස්වාස්වාස මෙනෙහි කරලා ඉන්න ඉරියව්ව බලලා එමීට ඒ පසුබිම ගෙබිම සකස් කරලා දෙන්න ගත්තොත් ඔය සතරේ යන්න පුළුවන් gedara thore නමුත් මේ தත්ත්වෙ මට ලැබෙන්න ඕන කියලා gedara dore කියලා භාවනා කරාට ටික දවසක් තියෙනවා ඊට පස්සේ කොහෙන තැනක් තිබිච්ච තැන ලකුණක්වත් නැතුව නැතුව යනවා. ඉදාට ආයෙසරය මුලක ඉඳලා අයනු ආයනු කියාගෙන යන තරම් විශ්වාසයක් ඇති වෙනවා නම් මේ මට්ටමට යන්න බැරි වුණාට කැඩුනට හදන්න පුළුවන් බව විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා මෙහෙදී වුණත් කැඩෙන්න ඉඩ තියෙනවා. කැඩුනොත් අපව හදන එක විතරයි Tamange අතහුරු වෙන දේ. එහෙම නැත්නම් මේ මේ தත්ත්වෙ gederදී බලාපොරොත්තු වෙන්න හෝ මේක කැඩෙන්නේ නැතුව තවතින්න කියන බලාපොරොත්තු කවදාකවත් ඉෂ්ට වෙන බලාපොරොත්තු නෙවෙයි. ඔක කැඩෙනවා කනට පස්සේ මුලක ඉඳලා ආයේ තනවා වඩා ගන්න, ධෛර්යයක් ඇති කරගන්න, ඇති කරගෙන වැදගත්ම දේ තමයි ජීවිතේ ඒ නොදන්න තැන ඉඳලා යාන්තමට සතිය පිහිටවන්න ආදුනිකයෙක් ආධිකම්මික විපස්සකයෙක් කරන කටයුතු තමයි වැදගත්ම දේ. ඒ නිසා මේක ධෛර්ය කරන දෙයක්. නමුත් අධෛර්ය වෙන්න එපා. ඔක අවදාරි කර ගන්න බැරි වුණාට ආයෙ මුල ඉඳලා කරන්න පූර්වාදර්ශ කර තියාගන්න කියලා කියනවා. අතිගරු ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණ වේවා. 2004 සිට භාවනාව ප්‍රගුණ කළ අයකි. අයනවාද පිටිපසට? මෙහෙට එන්න ප්‍රථම පිම්බීම හැකිලින් භාවනාව ප්‍රගුණ කරමින් සිටියෙමි. අවුරුදු 7ක් කලේ අසු භාවනාව වඩපු එකයි. නිතින්ම මාව ඒට යොමු වුණා. මේ කරුණ කියලා කියන්න ඒ කාලේ දැනුමක් තිබුණෙම නැහැ. ඒ කාලේ දිනකට පැය 5කට වඩා භාවනාව gederedi කළා. ඒ මතම ජීවිතේ හැඩගස්සා ගත්තා. සමහර දිනකට ඒ කුණුම පාට වශයෙන්ද, ගන්ධ වශයෙන්ද, ස්ථාන වශයෙන්ද අරමුණු වී ඇත. ධාතු හැටියට බලමින් සිටින විට එකම ගොජයක් වැනි දුඹුරු දම් මඩ පාට වැනි පාට වලින් මිශ්‍ර වී ඇති ගොඩක් බවත් මේ කටු අතර රැඳී ඇති හැටිත් ඉන්පසු ඒවා ටික ටික බුරුල් වී දෙපා මත කැඩි කැටි වැටෙන අයුරු දැක ඇත. ඒ මත සුදු අඟලක් පමණ දිග පණුවන්. වරහන් ඇතුළේ පරමක මහත දඟලමින් සිටනවා දැක ඇත. මෙසේ විස්තර කළේ ඔබ වහන්සේට වරහන් ඇතුළේ විස්තර හැටියට කළේ මොනවද දුටුවේ මොනවද අහන නිසායි. 2011 දී මෙහෙට එන්න පාර සැකසුණා. මම ආනාපාන සතිය එක එක ටික ටික පුරුදු වුණා. බොහෝ ඒ වෙනුවෙන් සතිය දිනු කළා. විරිය වැඩුවා. ඒ නිසා මට ඉතාමත් හොඳින් ආනාපාන සතියට මුහුණ දෙන්න දැන් පුළුවන්. ඒ ස්වභාව ලක්ෂණ දකිනවා. නාසය පටන් ගැනීමේ මාට පටන් ගැනීමේ සිට උගුර දක්වා ප්‍රදේශයේ මැද වගේ මගේ ප්‍රථමයෙන්ම හද වෙන්න පටන් ගත්තේ. නමුත් හිත කොතරකටවත් නොතියන හයටම තියාගෙන ඉන්න උත්සාහ කරනවා. ඒ ඉන්නකොට නිතැතින්ම හුස්ම නාසයේ ගැටි නොගැටිද වරකට සදින් රැල්ලක් ලෙසින්ද වරකට යාන්තම් ප්‍රශ්න ගතියක්ද දැනෙනවා. මම එය හොඳින් දැනුණාම ඒව අඳුනා ගන්න උත්සාහ කරනවා. වරහන් ඇතුළ මේ ඇතුළත එනවා මේ පිට වෙනවා. සමහර විට දෙකම සිදු වෙනවා. නමුත් වෙන්කර හඳුනා ගන්න බැරිව යනවා. හිතට විසිරෙන ගතිය එන්න යනකොටම හුස්ම එන හැටි වෙනස් වෙනවා එක ළඟට එක හොස් හුස් ගාමින් එනවා ඒ වගේම තුන්වරක් හතරවරක් එනවා නමුත් යනවා දැනෙන්නේ එකක් පමණයි හඳුනගන්න අපහසුයි ඒ වගේම මේ අතර හිත පිට යනවා මුල් දිනවලදී හිත එන එකක් යන එකක් මට දැක්ක ගන්න බැරි වුණා දැන් දැන් පස්සේ දෙකම දකිනවා දැනගන්නවා වරකට හිත ගියේ රාග, ద్వේෂ, මෝහ යන කාරණා තුනට සමහර විට දාන්න තරම් මට එන සතිය තියෙනවා. වේදනා, කැක්කුම්, ශබ්ද විතින් එන බාධාවල් හිතට එනවා. නමුත් මම භාවනාව මුලදී පටන් දින සිටම එන ශබ්දයක් මැද භාවනාව ගෙන යන්න පුහුණු නිසා මට බාධා ඒ තරම් බලපාන්නේ නැහැ. නමුත් වේදනා සමහර විට තදින්ම එනවා. දහඩිය දාන එකත් ඒ වගේමයි. සමහර දින දෙකේ සමහර දින නැගිටිනවා. පරයන්කෙන් දැන් දැන් මම පුහුණු වෙනවා ධාතු කොටස් වල උද්දීපනයක් පමණක්. එයට එයට හිත යන්න ඕනේද? ඒ ධාතු එනවා වගේම මට නොදන්වාම යාවේ කියලා භාවනාවේ ඉන්නවා. නමුත් හොඳින් අවබෝධයෙන්ම එහෙම කළොත් වේදනාව යන්නේ නැහැ. වේදනාව එන්න එන්නම වැඩි වෙනවා. එවිට තද හිතේ තද හිත කොහොම නොගෙනම ඉරියව්ව වෙනස් කරනවා. සිහියෙන් කරනවා. උනත් නැවතත් එම වේදනාව එන වේලාව තියෙනවා. හිත ඊට වඩා ප්‍රබල ලෙස දැනෙනවා. ඒ වෙලාවට ශරීරයේ කොටස් 30කම හිතින් බලාගෙන යනවා. එවිට හිත පිට නිසා අරමුණෙන් නැවතමම හුස්ම දකින්න හදනකොට අර හිතේ තත්ත්වය වෙනස් වෙලා. ඒත් අතමහර මම මුලසිටම නැවත නැවත ගන්න වීර්ය කරනවා. හැමදාම ඉඳ ගන්නකොට මුලසිටම මුල අලුත් ආධුනිකෙක් වශයෙන් හිටගන්නේ ඉඳගන්නේ. මම පුරුදු වෙලා ඉන්නේ හැම ප්‍රශ්නයකටම එකම පිළිතුර දෙන්න නෙවෙයි. වරහණ ඇතුළේ භාවනාවේදී පරයන්කේදී ඒ අවස්ථාවේ හැඩට යම් යම් අරමුණු ගෙනගෙන දාලා බලනවා. ගැළපෙන එක කොහොමද කියලා. ඒක හඳුනාගත්තාම එය හිතට දැනෙනවා. ඒක අප ප්‍රශ්නයකට ප්‍රශ්නයක් ආවම අර තෝරගත්ත ක්‍රම කරලා බලනවා. උදාහරණයක් මීට පෙර ලියවුණු කරුණු වලට අදාළ ඒවයි. මම හවස 7 සිට 9 වෙනතුරුත් රාත්‍රියට පැය භාගයක් පමණ උදේට 3 සිට පැයක් හෝ පැය භාගයක් පමණ උදේ 6 සිට 8 වෙනතුරු දවල් 11 සිට 30 සිට 12 වෙනතුරු භාවනාව කරමිට කරන්න පුරුදු අයෙක් නේ. යම් දිනවල වෙලාවත් මගහැරේ සමහර දිනක මීට වඩා වෙලා යදාගන්නේ. නැතිනම් සමහර දිනවල භාවනාව කරන තැනකට දිනපතා ගොස් පැය 7ක් පමණ භාවනා කරමි. භාවනාව දුර්වල බව දැනෙනකොට ගන්නා පියවරක් එය. සක්මන් භාවනාවේදී නිතරම පය හැසිරෙන හැටි හොඳින් දනිමි. වරහන් ඇතුළ නැවෙනවා දිගහැරෙනවා. තව පය ඔසවනවා, තබනවා, දකිනවා, පොළොවට පද වෙනවා, එකම පොළවේ ගොරෝසු කයෙන් නම් ඒ සිසිල බව දැනෙනවා. හිමීට හිමීට ගිය මට හොඳින් කකුල නැවී දිගහැරී පොළවේ තද වෙන හැටි කයට ඒ සඳහා හැසිරෙන හැටි සමහර විටක හිත හිතේ බලපාන හැටිත් පේනවා. එසේ හිතපු ගමන්ම සක්මන නවතිනවා. හිතලා තමයි නැවත යන්න ඕනේ. බොහෝ විටකදී හිත විසිරී ඇතනම් හෝ භාවනාව හැටියට කිරීමට අපහසු විට සක්මන ඉතාමත් වටිනවා. මට ඒ නිසා මම බොහෝ ප්‍රශ්න හා ව්‍යාකූල තත්ත්ව මගහැර ගොස් තියෙනවා. මට ව්‍යාකූල තත්ත්ව මගහැර ගොස් තියෙනවා. සක්මන් අවසන් වෙනවත් එක්කම ඇඟ භාවනාවට ලෑස්ති. කියන්නක් මෙන්. වරහන් ඇතුලේ හදවතත් ගැස්මත් මස්වල නිමු චලනයක් දැනෙනවා. ඒ වගේම භාවනාවට මුකුල් දෙන බවක් දැනෙන්නේ හා අඳුරගන්නේ පර්යාංගයේ සිට හැලැගිට බලනකොටයි. ව්‍යාකූල සිත තැම්පත් උනා උනේ උනේ කියලා ප්‍රථම හිතෙනවා. මම භාවනාව තුලදී වරහට ආනාපාන සතියදී පටන්ගත් ගමන්ම හිත පිට ගියාම එය දකිනවා, අඳුර ගන්නවා. මම හිත සමහර විට යාළුව හිතත් එක්ක යාළු වෙලා වගේ දැන් හිතත් එක්ක හරි ආදරෙන්. ඒ බව අත්දකිනවා. සුන්යෙන් හෝ තරහ සිතක් දැන් මට නැහැ. සිතන හැටි තමයි ඒ කියලා පිටට නොපෙනුනාට මම හිනහ වෙනවා. මම දැන් හිත පිට යන ප්‍රමාණය ප්‍රමාණ ගණනක් වැඩි බව දැනුනහම ඒ ගව ගණන් කරනවා. වාර ගණන් කරන පිට ජීවිත. ඒ කරනවා සමගම පිට යන ගතිය අඩු වෙනවා. මගේ අත්දැකීමේ හැටියට ගණන් නොගන පිට යන වතාවට ළඟට ගන්න උත්සාහ කරනවට වඩා මේ විදිහට ගණන් කිරීමත් ඒ පිට ගියේ කොයි ආකාර සිතුවිල්ලකටද කියලා දකිනවා. වරණ ඇතුළේ රාග, ද්වේෂ, මෝහ නැතිනම් බලනවා. අතීතයේදී අනාගතයටද අයත් කියලා බලනවා. එවිට මම මෙහි යනුවෙන් එතකොටම දැනෙනවා. දැන් හරි කියලා නැවත යනවා. ඒ පිට පිට යනවා. මේ විදිහට සිහියත් එක්ක ඒ මේ අත දුවනකොට ඉබේම හුස්ම සිරුරට පේන්න ගන්නවා. ප්‍රාර්ථනාවකුත් මම කරන්නේ නැහැ. සමහර වෙලාවට බලනවා. හිත කීවරක් පිට ගියාද ආවද කියලා. ඒ කාලය ගැන හිතලා බලනවා. මේවට තප්පර ගණනක් යන්නේ නැහැ බැලීමට. සඳහා නරක සියලුම සිතුවිලි මම දැන් දාන්නේ කොටස් කරන්න නෙවෙයි. දැන් කරන්නේ මෙතන සිතුවිල්ල කියලා පහක බලනවා. වගේ ගණන් නොගෙන යනවා. නැවත හුස්ම බලන්න පෙළඹෙනවා. මට නාස්යේ අග උගුර දෙකම වරින් වර අරමුණු වෙනවා. මාරුවෙන් මාරුවට. පේනදී මම බලන් ඉන්නවා. හොයන්න උත්සාහයක් මට ඇත්තෙම නැහැ. ටීවී බලනවා වගේ උත්සාහ කරන්නේ පෙන්වන දේ බලන් ඉන්නයි. දිනකට මුකුත් මොකුත්ම නැහැ. නමුත් මගේ කාලයත් මම වෙනස් කරන්නේ නැහැ. භාවනාවේ වැඩුණත් නැත මම හිඳගෙනමයි ඉඳගෙන ඉන්නවා. සමහර විට පැය දෙක තුනක් භාවනා භාවනා පර්යන්කී අදිස්ථාන කර සිටීමට මට සිටීමට හැක. ළඟකදී සිට මම එකවර උදාහරණයකට තමා මාව තමා මාවතේ වාහනයක් ගෙන ගිය අයකු අධිවේගී මාර්ගයට අවලිතු වන්නාසේ මනා ලෙස භාවනාවේදී සහැල්ලුකමක් දැනේ. හුස්ම හොඳින් අරමුණු වීමෙන් විතක සමාධිය ඉත හොඳින්. ඉරියව් ඉරියව් වෙනස් කිරීමට පිටවන දේත් හඳුනා ගැනීම වගේ වරහන් ඇතුලේ. ආනාපාන සතිය හැසිරීමේ ප්‍රවණතාවයක් ඇත. දැන් මේ අහිමි වෙයි කියලා හිතන්නේ නැහැ. හිතුණත් අහිමි වෙනකුත් නෙවෙයි කියලා හිතනවා. ඒ තරම් ගැඹිරකමක් එදාට ඒ භවනා තුල තියෙනවා. එනමුත් සමහර පරයන්ක වලදී ඒ කිසිවක් නැහැ. එනමුත් පුදුමේ මම කිසිවකට කම්පාවක් ප්‍රශ්නයක් නැහැ. වෙනදා එසේ නොවේ. අතපසුවේදී ලබා ගන්නා මම තව තව ක්‍රම හොයමින් යන උත්සාහ කරනවා. දැන් කිසිවකට එහෙම ආශාවක් නැහැ. මේ යන විදිය හොඳටම හොඳයි. මට මේ ඇති මේ නොකඩවා කරගෙන යන උත්සාහ කරනවා. දිනචරියාවක් ඇති දෙයක්සේ මේ භවනා කටයුතු මෙහෙවන්න මම උත්සාහයක නිරත වෙමි. ශුන්‍යතාවේ ආනාසිපත්සි ආනාපාන සති භාවනා තුළදී දින දෙක තුනක් අත්දැක ඇත. එහි එක්වරක් පමණ සතුට අසතුට දෙකම නැති වී සිටියේ. නමුත් මුල් දෙක දෙක මුල් දින දෙකදීම දෙකේදීම මොකද්ද මම මෙතනදී කළ යුත්තේ කියලා හිතන්න ගත්තා. ඒ නිසාම ඒ උතුම් අවස්ථාව මට ගිලිලා ගියා. ලෝකයේ ඇතිවීමත් පැවැත්මත් නැතිවීමත් කියන මතයක් මට හැම තැනකම දකින්න පුළුවන්. ඒ නිසා ඒ ටික රැක ගන්නයි දැන් උත්සාහය. ඒ ටික රැක ගන්න මම මේ කරන ව්‍යායාමයේ මදිද වැරදිද කියලා දැනගන්න ඕනේ. අපගේ උතුම් ගුරුතුමාණනි මට මේ ගමනට උපදෙස් අවශ්‍ය බැවින් අනුකම්පාවෙන් අපිට පිටවන සීක්වා. රචනයේ බොහෝ වැරදි ඇතොත් ඒ ගැන සමාවන සීක්වා. ඇති කරන ඇති කරනා මේ භාවනා කුසල බලින් භාවව ඔබ වහන්සේට නිවන් දකිත්. මේකේදී තොරතුරු ගොනු කරන්න දන්නේ නැතිකම තියෙනවා. ඉතින් ඒකට අහගෙන ඉන්න අයට වෙහෙසයි. ඒ වගේම ලියන කෙනාටත් තේරෙනවා රචනයේ ගුණයක් නැහැ කියලා. ඒක හේතුව අර කමඨාන් පත්‍රිකාවේ තියෙන විදිහට තොරතුරු ගොඩක් ලැබිලා තිනා කරන උත්සාහය ප්‍රතිඵල වශයෙන්. ඒ නිසා මේ වගේ ගොඩාක් තොරතුරු තියෙනකොට Tamanට හරියට එක පරියන්කයක විස්තර ටික දුන්නා නම් ඒ හොඳටම ඇති. අනිත ඔක්කොම නිකන් අර අමතර විස්තර බාටපත් වෙනවා. ඒක අර ලස්සන වටිනා තොරතුරු වලට වෙහෙසක් ඇති කරනවා. අහනින් එකාට කියෝන එක්කනට ලියන එක්කනට වෙහෙසයි. එහෙම විය යුතුම නැහැ. නමුත් ඉතින් මේවට 100ක් ඉදිරිපත් කිරීම හොඳ නැහැ. ව්‍යාකරණ හොඳ නැහැ. රචනය හොඳ නැහැ කියලා චෝදනා කරන එක නෙමෙයි තියෙන්නේ. මේ විදිහටම කරන ගමන් හරිගේ එක සක්මනක මම ආසන්න කාලේ හරිගේ එක සක්මනක් සහ එක පරියන්කයක විස්තර මිස අර ඉතිහාසය ලියන්න යෑම හිත අන්‍ය විහිිත කරනවා. අසන්නගේ හිත අන්‍ය විහිිත කරන නිසා පරියංග භාවනා විපස්සනා වේදී මතක තියාගන්න කමඨාන වාර්තා දෙනකොට ආසන්නේ වෙච්ච හොඳම පරියංගයක් සහ ආසන්නේ වෙච්ච හොඳම සක්මනක විස්තර ටික විතරක්ම දුන්නොත් ඇති. අනික හරිය වාක්‍යකින් දෙකිය ලියන්න පුළුවන් මට මෙහෙම මෙහෙම වුණාට අනික් පරියංගවල මෙච්චර හොඳට සතිය තිබුණ නැතය බාහිර අරමුණු ආවයි කියලා වාක්‍යයක් දෙහා සටහන් කරනවා. මේකේ ගුණව නැහැ. ඉතින් අනිත් දවසේ ආයෙත් ඉදිරිපත් කරන්න වෙලාවක් තියෙනවා මේ තොරතුරු වලට වඩා මෑතකදී කරන්න ලද්ද නැත්නම් අද ඉඳලා ආයෙ ලියන දවස දක්වා කාලේදී කරපු හොඳම සක්මන හොඳම පරියන්කය සහ එදිනදා වැඩ කරනකොට හොඳටම සතිය පිහිටුපු අවස්ථා තුනක් දුන්න ගමන් ඔක්කොම තේරෙනවා. අනිත්‍යව ඒකේ අර ස්පිරිට් එක බාල කරනවා. නිකන් තනුක කරලා දානවා. දියමන කියමන සහ ආසා සිටීම වෙහෙස කර තත්ත්වකටපත් කරනවා. ඒක නිසා එහෙම නොවීමට තවදුරටත් මේ ඉදිරිපත් කරන අන්තර්ගතයේ සාන්ද්‍රණය ඒ කියන්නේ ඕජාව කියලා ධර්ම ඕජාව මතුවෙන විදිහට හොඳට ලියන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ වසර එකහමාරක පෙර මෙම නිස්සර වනයේ වැඩසටහනකට සහභාගී වුණු පසුව මෙම සත් සක්මන් භාවනාව නැවතත් සක්මන් භාවනාවට නැවතත් කාලය කරගන්නට හැකි වුණේ. මෙම වසර එකමාර තුල කඩපින්ජාමේදී gederදී සතිය නැවිදීමට කටයුතු කළා. gedara වැඩපළ කතා නොකර සතියෙන් ඉදීම ඉදීම රෙදිසේදීම ආදී කැම ගැනීම ආදී දිගටම පුහුණු වුණා. නැවත සක්මන් භාවනාවේදී පෞද්ගල ලක්ෂණ අත්විඳා. දකුණු කකුල පහසුවෙන් ඉදිරියට තැබුවත් තැබෙන බවත් වම් කකුල තද වී ඉන්පසු ඉදිරියට නැවෙන බවත් තැබෙන බවත් අත්මුදුවා. දකුණු කකුල තියෙන විට ඇඟ දකුණට දකුණට බරවන අතර වම් කකුලේදී වමට බරවන බවද දැනුණා. සක්මරට හිත වඩා නැඹුරු වන විට ගමනේ වේගය අඩුවන බවත් එක කකුලේ ක්‍රියාකාරී අවස්ථා අත්විදීම කකුලේ ක්‍රියාකාරී අවස්ථා අත්විදීම වැඩි වුණා. තවදුරටත් සක්මන් කිරීමේදී ඇවිදීමේ වේගය තව තවත් අඩු අතර ඉන්පසු දකුණු කකුල හා වම් කකුල අතර මුලින් තිබුණු වෙනස ක්‍රමෙන් නැති වී ගියා. කකුල් වල මස් පිටුවල ක්‍රියාකාරීත්වයද උකුල් ඇටයට සක්මනේ වෙන ක්‍රියාකාරීත්වයද අත්ින්දා. මම ඇවිදිනවා නෙවෙයි. මුල් සූත්‍ර නැටවෙන රූකඩයක් වගේ පෙරෙන ක්‍රියාවක්ද කියා හැඟී ගියා. ඉන්පසු පර්යංක භාවනාව ආරම්භ කළා. පර්යංක භාවනාවේදී ශනිකවම හුස්ම රැල්ල ප්‍රකට වුණා. හුස්ම රැලි පහක් හයකට පසුව තද ගතිය චංචල උප්පන ගතිය ඉතා තදින් ප්‍රකට වුණා. වරහන් ඇතුලේ භාවනාවේ ධාතු ලක්ෂණ හැම විටම අත්දකිමි. භාවනාවේදී ධාතු ලක්ෂණ හැම විටම අත්දකිමි. එම ගති මතුවුවත් සුරල් රැල්ල අතහැරි අත නොහැරම ධාතු ලක්ෂණ ක්‍රමෙන් සංසිඳුණා. ශාන්ත තත්ත්වයකට සිතපත් වුණා. නැවතත් චංචල ගතිය ප්‍රකට වුණා. චංචල ගතිය සේ එකපාරක් එකවරක් එකපාරක් මානසිකාර කර සුරල්ලලට හිත හිත දෙතුවා. නැවතත් ශාන්ත තත්ත්වය පැයක් පමණ මෙසේ භාවනා කළා. ශාන්ත ස්වභාවයේ කාලේ එන්න එන්න වැඩි වෙන බව හැඟී ගියා. ඒක හිතා ගන්න අමාරුයි එක පරියන්කයකද ගොඩකද විස්තර තියෙන්නේ කියලා ඉස්සර තියෙන රචනයේ තියෙන අඩපාඩුව ටිකක් මේකෙත් පේන්න තියෙනවා. ගුණුව නැහැ කාලානුරූපව අරමුණේ විකාශය බලා ගන්න අමාරු ලියලා තියෙන විදිහට හැබැයි තොරතුරු වැඩි ගතියක් තියෙනවා. ඒ කියන්නේ හොඳට හිත සමීපව අරමුණ ඇසුරු කරන බව පේනවා. ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීමේ දුර්ලභකණ්ඩිකක් තියෙනවා. මොකද හේතුව අරමුණ මේකයි මෙනෙහි කලේ මේකයි වැටහුනේ මේකයි කියන අර වාර්තා කරන ක්‍රමය ඉක්මවලා යන්න හදලා තියෙනවා. අර ක්‍රමයට යනවනම් කවදාකවත් මේ කිසිම වාක්‍යයක් හර හරයකින් තොරව ලියෙන්නේ නැහැ. ලියෙන්නේ අදාළ නඩුවට අදාළ කාරණා විතරයි. තාම මේක ගොනු ඇවිල්ලා නැහැ. නමුත් ඒක ගැන මම හරි ඉස්සලකට කිව්වා වගේ දොස් කියන දෙයක් ඇත්තේ නැහැ. නැවත නම් ඉදිරිපත් කරන්න කිව යුතු අරමුණ මේකයි. මෙනෙහි කලිය හෝ මානසිකාරයේදී මෙහෙමයි. වැටුනේ මෙහෙමයි කියන මේ කාරණා තුනට ආපු ගමන් ඔය රචනයේ වාක්‍ය තුනකින් ලියලා ඉවර කරන්න අන්න ඒකත් ඉස්සරහට මතක තියාගෙන ලියන්න පුරුදු වෙන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම මෙය තරුණ දියණියගේ භාවනාව පිළිබඳ ගැටලුවක්. මෙම දියණිය ආනාපානසති භාවනාවේ යෙදෙන ඉක්මනින් සිත සමාධිගතව පැයකමාරක් දෙකක් අතර මූලික අරුණේම සමාධිගත සිටීමට හැකි තැනතියදී. දින කීපයක්ම එක දිගට භාවනාවේ යෙදීමට ඇයට උමනාව ඇතත් භාවනා වැඩසටහනක දිග දෙක තුනක් පමණ ගතවන විට ඇයට භාවනාව එපා වීමේ ගතියක් උදා වේ. මෙම தත්ත්වය මගහරවා නැවත භාවනාවට සිත නංවා ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවේ. මේ වඩාත් අහිතකර තත්ත්වයක් නම් සමහර විට මාස දෙකක් පමණ ගතවන තුරුව නැවත දීර්ඝකාලීන භාවනාවකට සිත නංවා ගැනීමට අපහසු වීමය. ගරු ස්වාමින් වහන්සේ මෙබඳු තත්ත්වයක් නිතර නිතර ඇතිවෙන්නට හේතු කවරේද? ඒවා වළක්වාගත හැත්තේ කෙසේද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. කරාක්‍ය පටන් අර ගන්නකොට තත්‍යාවෙන් පටන් අරගෙන උත්තම පුරුෂයෙන් ඉවර වෙලා තියෙනවා. මේ ලියන එක්කනද කතා කරන්නේ කතා කරන එක්කන වෙන කෙනෙක් ලියනවාද කියන පටලැවිල්ල තියෙනවා. ඉතින් ඒ නිසා මුල් හරි ආගෙන ඉන්නකොට හිතනවා මේ අනුංග පෙරක දෝරකමක් කරන්න කියලා. දෙවෙනි කරන කොටසකට තේරෙනවා මේ තමන්ගේ එකක් වගේ කියන්න දන්න නිසා මේ ඒ තුල මේ ලියන කෙනාමද මේ තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්නේ නැත්නම් මේ ගිරිකෝ අර මේ කිරි හොඳා තමන්ගේ නෝනගේ නාඩි බලන්න තමන්ගේ අත අල්ලන්න කියන කතාවක්ද කියන එක මට තේරෙන්නේ. අන්න එක පැහැදිලි කරලා දුන්නොත් මං එනවා ප්‍රශ්නෙට. ඉතින් ඒ නිසා මේ ලියන කෙනාගේ අනන්‍යතාවය එලි කරන්න වෙනවා. නැත්තම් මට විසඳන්න බෑ. මේක අර මේ කිරියොඳාගේ නෝනාගේ උණ බලන ක්‍රමී. අල්ලපු ගෙදර එක්ක නෑ කමඨාන් සුද්ධ කරගෙන යන්න හදාන්නේ. කරන්න අමාරු. ඒ නිසා කරුණා කරලා එක්ක උත්තර පුරුෂෙන් ලියන්න එව නැත්තම් සත්‍යාවෙන් ලියන්න දෙකේ එකක් කරගන්න නැත්තම් අමාරුයි. මොකටද මේ එන්න හදන්නේ කියලා තේරෙන්නේ නැහැ. බාරවන ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී දෙපා මාරු කරන විට නම් වෙලා වගේ උඩට යන ඉහෙන්න වගේ වෙනවා කාලයක් තිස්සේම. ඒ නිවැරදිව ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක තව විස්තර පොඩ්ඩක් ඕනේ. මේ මේක සක්මන් කරන වෙලාවේදී විතරක් වෙන එකක්ද? එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඇවිදින කොටත් විතරක් වෙන එකක්ද කියන විග්‍රහය තියෙනවා නම් ඊට වගේම මේ කියන්න හදන මේ ඉහළට එශ්නවා වගේ කියන එක තව පොඩ්ඩක් විස්තර තියෙනවා මේක තව අපිට විග්‍රහ කරගන්න පුළුවන් දීලා තියෙන තොරතුරු මදි මේ සක්මන් භාවනාදි වෙන එකක්ද නැත්නම් පිටති වෙන එකක්ද කියන එකවත් අඩු ගන්න මට දැනගන්න. නැත්නම් අමාරුයි මේ සාකච්ඡාවට ගන්න මේ ප්‍රකාශය. මේ වෙලාව ඉදිරිපත් කරන්නේ නැත්නම් නාගරම සංකප්පන අකුලට උපතන තුනිය. ඒ ඒ කියන්නේ සක්මණෙන් පිට හරි සක්මණේදී හරි මේ වැටහෙන දේ තව ඩිංගිත්තක් අපිට දෙන්න මේ තොරතුරු ටිකක් මොකද්ද Tamanට වැටහෙන්නේ මේ වැටහෙන දේ Tamanගේ ගමනේ සම්බරභාවයේ කඩලා ගමනට කරන බාධාවක් විදිහට වෙන්නේ නැත්නම් මට සතිය පිහිටියා පිහිටපු නිසා මට වෙනද නොදැනෙන තොරතුරු ටිකක් අමතර ලාභයක් ලැබුණා වගේද පේන්නේ. මේ ලාභේ මට කියන්න කොහොමද Tamanට මේ දැන් සතිය පිහිටියා මේ වැටෙන දේ වැටෙන දේ තව පොඩ්ඩක් මට විස්තර ඕනේ. ඒක මේ එක දිගට සතිය පවත්වාගෙන යන්න කොහොමද උදව් කරන්නේ උදව් කරනවාද කියන එක දැනගන්න. ඒක සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනවා කියන එක ආයෙත් මතක් කරන්න ලියලා තියෙන කියන්නේ. ඒක යා කපුල පියවලට බාසන කපුල හරි. කපුල පැත්තට සාමත කරකවනවා. ඒකට දෙපොත් දෙනවා. ඒක දෙකේ. දෙකේ හිතේ තියෙන ඒක ඇත්තටම වෙන දෙයක්ද බලාන කෙරුවොත් නැත්තම් වෙනවා වගේ හිතන දෙයක් වෙනවා ඒක දිගට කරගෙන යන්න මේක දැකලා තියෙනවනම් අඳුනකට තියෙනවනම් මේ භාවනා කළ සතිය පිහිටපු නිසා වෙච්ච දෙයක් එහෙමනම් බාධාට බාධාක් වෙන්න බෑ මේක වීම නිසා මේ මේ දැනීම නිසා වෙනදට වඩා පියවර ගානක් මට සතිය පිහිටවන්න පුළුවන් වෙනදට වඩා භාවනාවට නැත්නම් සක්මන් භාවනාවට Tamanට වේමනාපකවතියක් ඇතිවලා තියෙනවා නම් අන්නේ ලාභය අරගෙන දිගට කරගෙන කරගෙන යන්න ඕනේ. එතකොට තමයි තේරෙයි මේ ඇවිදින ස්වභාවයෙන් ආද ලක්ෂණයෙන් තමන්ගේ තියෙන හැම ලෙඩක්ම මානසික තත්ත්වයක්ම කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඔය අභිධර්ම විස්තර කරන්නේ බුරුම ස්වාමින් වහන්සේලා පඩිය පය තියෙන ප්‍රමාණය හැඩෙන් මේක ද්වේෂ චරිතයක්ද රාග චරිතයක්ද එහෙම නැත්නම් සමබර චරිතයක්ද කියලා කියනවා. ඒ නිසා වඳින්න කවුරු හරි එනකොට ඒ ශාසය කරවන බලන්න. ඇවිල්ලා වන්දනා කරලා යන ස්වරූපෙන් කියනවා මෙයාට කර්ම භාවනා හරියයිද නැද්ද කියලා. හැම පියවර කිරීම හැම ඉරියව්වක් හැම ඉරියව්වක්ම ඒ අභිධර්ම ක්‍රමයට කඩලා වෙන් කරලා තියෙනවා. මහටව වැරදි. ඒ වුණාට ඒ ස්වාමීන් වහන්සේ ඒ ඇඟීමක් ගත්තොත් තමයි ළඟට එනකොට යනකොට හැසිරෙන ස්වරූපේ භාවනා මධ්‍යස්ථාන ගන්නවත් නැහැ. ඒ තරමටම මේ අපි අපි දන්නේ නැතුව ඇවිද්දට අපේ ඇවිදීම හරහා අපේ තියෙන රාගේ, අපේ ද්වේෂය, අපේ මෝහය, එහෙම නැත්නම් භාවනාව වැටෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඒක නිකන් හරියට මම කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න, නැත්නම් මට තියෙන ලෙඩ මොනවද කියලා රෝග නිర్ణය කරගන්න, ඒකට එලි වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඇවිදිනකොට අපේ කකුල එක එක මේ මෙතන මේ බලලු කරේ ඇට නමයක් තියෙනවා. ඒ නමය බැකෝ එකේ බැකෝ යන්ත්‍රයේ ඒ වැඩ කරන විදියට වගේ වැඩ කරනවා තාම ලෝකේ හදන්න බැරි වුණා ඒ වගේ යන්ත්‍රයක්. ඒ තරම් මෙතන සාමාන්‍යයෙන් මගේ තියෙනවා කිලෝ 70ක බරක්. කිලෝ 70ක බරක් කකුලට ගන්න බව කකුලට තේරෙන්නේ නැහැ. ඒ 70 බර මේ කකුලට මාරු වෙනවා. තේරෙන්නේ නැහැ. අතට බාට සිමෙන්ති කොටයක් මේ අතට ගන්න පුළුවන්ද කියලා. කොහොමඩක්වත් කරන්න බෑ. නමුත් මේ බර මාරු කරනකොට ඒ කරන ක්‍රියා ඒ කර්මානුරූපව කරන ක්‍රියා දිහා බැලුවොත් මේ වගේ අන්තරයක් ලෝකේ කොහෙවත් නැහැ. නම් කවදාකවත් බලන්නේ නැහැ. අනුන්ගේ දිහා බලනවා. අනුන්ගේ කකුල් දිහාත් බලනවා. තමන්ගේ දක්මන දිහා බලන්නේ. බලන්න පටන් ගත්තොත් ගොඩාක් තොරතුරු හැම වෙනම හුඟ දෙනෙක් ඒක බය වෙලා ඒක වරද්දාගෙන ඒක වැරදිලයි කියලා හිතනවා. නමුත් මේකට උත්තරේ පේනවා එහෙම කන්නේ මේ සත්‍ය පිටුපොට ලකුණක්. එනිසා ගොඩක් සක්මන් කරන්න කරන්න කරන්න සක්මනහරා තමන් කවුද එහෙම නැත්නම් මේවා කරන්නේ මමද? එහෙම නැත්නම් මට මේ කියලා මේවා වෙලා මොනවද මේ දෙන්න හදන පණිවිඩේ? මේක කවුරුන් විශ්ින් කරන ලද්දක්ද මම විශ්ින් කරන ලද්දක්ද නැත්නම් හේතුඵල ධර්මෙන්ද වෙන්නේ කියන එක දැකගන්න මේ වගේ විශේෂ ලක්ෂණ පේන්න පටන් ගන්නවා. යනවා දිගට කරගෙන යන්න. එතකොට හිතන්නේ හිතනවට වැඩිය ඉක්මනට නැත්නම් නොසිතූ නොවිරු ආකාරයට සුවපත් වීමක් සිද්ධ වෙන්න හදනවා. දවසක නිරෝධ සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම කරන්නේ ආනාපාන සති භාවනාව ආශ්වාසය අතුලනවා ලෙසත් ප්‍රශ්වාසය පිටවනවා ලෙසත් මෙනෙහි කරමි හුස්ම රැල්ල අතුලන විට නාස්පුඩු පුරවාගෙන පෙරපෙමින් වාතය ඉහළට චලනය වෙනවා හුස්ම රැල්ල පිටවන විට නාස්පුඩු අතරින් උණුසුම්ව පහළට පහසුවෙන් පිටවනවා. මම ක්‍රමයෙන් නාසික අග්‍රය වෙත සිත යොමු කරගෙන සිටින විට වර්ණිනතල සතියෙන් ක්‍රමයෙන් දකුණු නාස්පුඩුවේ ආශ්වාස වාතය පාර දෙකක් තුනක් පහක් ලෙස වැඩි වෙනවා. එසේම ප්‍රශ්වාස වාතයත් පාර දෙකක් තුනක් පහක් ලෙස වැඩි බවක් දැනෙනවා. එසේම වම් නාස්පුඩුවේද මේ අන්දමට ආශ්වාස වාර දෙකක් තුනක් පහක් ලෙස ක්‍රමයෙන් වැඩි වෙන බව පෙනුණා. ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාව දැන් පහසුයි. වේදනාව එතන නොදැනේ. සිත බොහෝට දුරට පිට නොයයි. ඊළඟට සිදුවේ ආශ්වාස රැල්ල ඉතා කෙටි වුණා. ප්‍රාශ්වාස රැල්ල ඉතා දිගු වුණා. පළමු පරිදිම දකුණු පස හා වම් පස නාස්පුඩු වලින් පළමු පරිගුණ වාර ගණන් වැඩි වුණා. මේ අන්දමට මට පැයයි විනාඩි 20ක් පමණ භාවනාව කිරීමට හැකි වුණා. සතිය තවදුරටත් පවතුණා. සක්මනද කරන වම දකුණ ලෙස ටික වේලාවක් කළා. උමේ වේගය අඩු වුණා. දකුණ තබන විට පොළොවේ විවිධ ප්‍රදේශයයි පොළොව මත ගැටෙන්නේ. ගොරෝසු රළු බව වරහන් ඇතුලේ රන් පැදුරේ දැනුණා. වම තබන විටත් එසේමයි. සමෙන්ති පොළව සිසිරව සමග දැනුණා. වරහන් ඇතුලේ නනු පැදුර අතර වූ. ශරීරයේ බර විලුඹේ සිට ක්‍රමයෙන් ඇඟිලි පොඩු වෙත වැඩිවන ආකාරය වරහන් ඇතුලේ දෙපා වලට වැටුණා. පාදයේ අත් ඇඟිලි වල වඩා මහපට ඇඟිල්ලට බර වැඩි වීම පේරුණා. යම් උපදේශක් වේනම් කරුණාකර දැනුවත් කරන්න. ඔබ වහන්සේ සුවපත් වේවා. මේක අර සක්මණේදී එකක් දෙකක් තුනක් පහක් වැඩි වුණා වාර ගන්න කියන එක පැහැදිලි නෑ. මේකෙන් අදහස් කරන්නේ එක දිගට බලහන් ඉන්න පුළුවන් හුස්ම ගන්න වැඩි වුණාද නැත්නම් එක හුස්මක් ඇතුලේ හුස්ම හතරක් පහක් හයක් හතක් තියෙන බව වැටුණාද කියන කාරණාව පිරිසුදු නැහැ. සමහරවිට භාවනා කරනකොට ආස්වාදයේ දිහා බලනකොට ඒක ආස්වාසයම ආස්වාසයේ ප්‍රසවාසයම ප්‍රතිස්පන්දනකම අසමකට ප්‍රසවාසය හතරක් තේරෙන්නේ නැහැ කියන එක. මොකද්ද වෙච්ච සිද්ධිය කියන්නේ ආස්වාසය එක දිගට බලන්න පුළුවන් ප්‍රමාණය වැඩි වුණාද නැත්නම් ආස්වාස ඇතුලේ ගැස්මෝල් හතර පහකට වුණාද කියන විශ්වාස ගන්නවා ඒ කියන්නේ ආශ්වාසය එක දිගට බලන්න පුළුවන් වාර ගන්න වැඩි වෙනවා. ඒක කියන්නේ නැත්නම් මේ මොනවද මේ කතා කරන්නේ? මම මේ මට සතියෙන් බලන්න පුළුවන් ආනාපාන ප්‍රමාණය. නමුත් ඒ ඒ ඒ ක්‍රමයෙන් බැලුවත් මේ ලියන ලියවමන හරියන්නේ නැහැ. මට ආශ්වාස හතර පහක් පුළුවන් වුණා, ප්‍රශ්වාස හතර පහක් පුළුවන් වුණා, ආයශරයක් ආශ්වාස හතර පහක් පුළුවන් වුණා කියලා කියන එකේ මේ මතු කරන්න හදන අදහස ඉස්සර මට 1යි 2යි පුළුවන් වෙන්නේ දැන් 2 3ක් 4ක් 5ක් පුළුවන් කියන එක වෙන්න ඇති අදහස් කරන නැත්තේ. නමුත් මේ රචනයෙන් ඒකේ ඉස්මතු වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මට යකටම තේරෙන්නේ නැහැ වගේ ආස්වාස මොනවා පිළිගන්නකොට ආස්වාස පහක් විතර යනවා ප්‍රසවාස පහක් විතර යනවා මම හිතන්නේ. ආයි ඒක මම අහන්නේ මම නැවතත් කටට උත්තරයක් දීලා අහන්නේ මේක තේරුම් ගන්න. එක හුස්මක් ඇතුළේ හුස්ම හතරක් පහක් තියෙනවා කියලා පේනවාද? නැත්නම් සතියෙන් යුක්තව ආශ්වාස හතරක් පහක් ප්‍රශ්වාස හතරක් පහක් බලන්න පුළුවන් එකද පේන්නේ? පනසාරාස එක හුස්ම ඇතුළේ ඒක මගෙන් දාන්නේ දැන්. නෑ ඒක තමයි මේවා අපි මේ ගහ බැන ගත්තේ නැත්නම් එළියට එන්නේ නෑ. ඔය වගේ තන ලියත හැකි. නම කියෝනේ කරන්න මොකොත් තේරෙන්නේ නෑ. මට හුස්ම හුස්ම 2 3 4 5ක් තියෙනවා. ඊට පස්සේ ඒකම දෙතුන් සැරේ කියනකොට අහගෙන ඉන්න මාසර තියෙනවා. මේක දිගට හුස්ම 4ක් 5ක් තියෙනවා. නැත්නම් හුස්මක් ඇතුලේ හුස්ම 7ක් තියෙනවා කියලා කියන එක. ඉතින් මේ වගේ සැක එනවා කියලා කියන්නේ භාවනා දියුණුවට කැමති කරන හොඳ ඉල්ලම පෑදුනා වගේ. ඉතින් මේක හොඳට තව කෙනෙකුට පැහැදිලිව කියන්නේ නැවත නැවත බැලීමට කියනවා අනුපස්සනාව කියලා. ඒ අනුවම නැවත බලනවා. ඒකට විපස්සනාව කියනවා. එතකොට තමයි තේරෙන්නේ හුස්ම කියන එක එක වාරයට කඩාන වැටෙන එකක් නෙවෙයි. ඒක කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි පාත්තන එකක්. ඒ බලන නිසා පේන්නේ. බැලුවේ නැත්නම් හිතෙන්නේ මේ හුස්ම කියන්නේ එක පාරට යන එකක්. ආශ්වාස කියන්නේ ප්‍රශ්වාස කියන එක පිස්ටන් එකක් වැඩ කරනවා වගේ. නමුත් එහෙම නෙවෙයි වෙන්නේ. මේක නිකන් පඩිපෙලක නගිනවා වගේ ගැසි ගැසි ගැසි ගැසි යනවා. ගැසි ගැසි ගැසි ගැසි යනවා. පාත් වෙනවා. සමීප වෙන්න වෙන්න කඩිරු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඉස්සල්ලාම දකින්නේ ආශ්වාසය වලලා ඉස්තනක් තිබලා ප්‍රශ්වාසය දැන්නේ ආශ්වාසය ඇතුළේම ආශ්වාසයේ කඩින් තියෙනවා. කට්ටයන් කට්ටයන් කරනවා හැමතැනම හිදස් තියෙනවා. අන්තිමට බලන්න ගියාම මේක හිදස් විතරයි තියෙන්නේ. එහෙම එක යායට සිදුවෙන දෙයක් නැහැ. ඒ නිසා මේක එක ඝණයක්, එක ඒකකයක් කියලා මේකේ නැහැ. ඒක තියෙන්නේ සමූහයක්. එහෙම නැත්නම් සංඛතයක් ඒකට ස්කන්ධය කියලා කියනවා කන්ද කියනවා ගොඩ කියලා කියනවා ඒ ගොඩ ලිහෙනකොටම හිතට සැකයක් බයක් ඇති වෙනවා හැබැයි භාවනාවේ ලොකු දියුණුවක් ඒක දන්නේ නැති කෙනා මේක ලිහිලා පේනකොට විචිත්‍ර වෙලා පේනකොට වතුරු ගහලා පෙන්නකොට එක්ක එක ප්‍රකාශ කර ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා එහෙම නැත්නම් සතිය කඩ කඩ උණයි කියලා හිතෙනවා සමාධිය කඩ කඩ උණයි කියලා හිතනවා. ඉතින් මේක සාකච්ඡාවේදීම තමයි මේ වෙච්ච දේ හරියට තව කෙනෙකුට කියමනේ එනතන sannivedanaye තියෙන தත්ත්වය දුරු කරගන්න. ඒ නිසා නිකන් ධෛර්යය බීම සඳහා කියන්න පුළුවන් එක හුස්මක් ඇතුළේ හුස්ම දෙකක් තුනක් තියෙන දකින්නට වඩා දියුණුවක් තමයි හුස්ම 7 8ක් 9ක් 10ක් තියෙනවා කියන්නේ. තවත් ඉස්සරහට යනකොට 100ක් හමාරක්. ඊට යනකොට ලක්ෂයමාර එක හුස්මක් ඇතුලේ මේ තරම් වැඩ රාජකාරී ගොඩක් තියෙනවා. අන්න ඒක දියුණු වෙන තාලෙට එහෙම නැත්නම් ඒකට උදව් වෙන තාලෙට මේක තාම උත්සන්නව ආසන්නව බැලීම තමයි කළ යුත්තේ. සබ්බ ඒ ප්‍රමාණය වැඩි වුණා. පහළ විශ්වාසයෙන් ලැබුණා. ඒක තවත් වැඩිවීම සඳහා කරනවනම් කරවෙච්චි තැටියකට අබ දැම්මා වගේ ඒක පුරු පුරු පුරු ගාලා පුපුරන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් රත් වෙච්ච කබලට ඇල්ලතර ටිකක් දැම්මා වගේ. දානකොටම චස් ගන්නවා එච්චරයි තේරෙන්නේ. විසිරියන. අන්නේ විසිරියන ගතිය වැඩි වෙනවයි කියලා කියන්නේ සංසිද්ධිය උත්සන්නව බලලා, ආසන්නව බලලා, සමීපව බලලා, වැඩි සතියකින් බලලා. ඉතින් මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සතිය වඩාන වඩාන යනකොට ගැම්ම ගන්නවා, කස කැවෙනවා කියලා කියන්නේ ඕක තමයි. පාද නමස්කාර කර පවසන්නේ සංගාම හැකිලීම් විවිධ ස්ථානවලින් ශරීරයේ දැනේ. වරහණි තුල උදරය, පපුව, උරහිස් පිට ප්‍රදේශය. පවද උදරයේ සිට උඩට පිම්බීම විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් දැනේ. ඒ හැම ආකාරයක්ම දැනෙන විදිහට බලමි. නමුත් ඇතැම් දේ ප්‍රකට නොවේ. අල්ලාගත නොහැකිය. එමස ශරීරයේ දැනෙන සෑම දෙයක්ම මෙනෙහි කළ යුතුද? නැත්නම් පින්දීම් හැකිලීම් පමණවද මෙනෙහි කළ යුත්තේ. අහදා දෙන්නේස ඉල්ලා සිටිමි. තවද වෙනත් අරමුණු සිතුවිලි ශබ්ද එන විට ඒවා මෙනෙහි කළ යුතුද? මෙතනම් ශබ්දයක් සිතුවිල්ලක් විකාර අරමුණු ආදී වශයෙන් සිතින් පවසා ඉවත දැමිය යුතුද? එය වටහා ගැනීම ඉන්නමි. ඔබ වහන්සේට වහවහ නිවනම අවබෝධ වේවායි පතමි. අවිශ්ලායේ සාකච්ඡාවදී මතු කරගත්ත විදිහට අරමුණ දිහා බලා ඉන්නකොට ඒක එක සංසිද්ධියක් නෙවෙයි ඒක සංසිද්ධි රාශියක් වතුර අඩු තැනක මාළු නලියන්න වගේ ඒ නැත්නම් බත්තලියක් ගොජ දාන්නා වගේ මේ ගොජේ එන්න පටන් ගන්නවා එතකොට දැන් මේ මේ සිද්ධි රාශිය මොකද්ද මෙනෙහි කරන්නේ මේ සිද්ධි රාශියේ කෝකටද ප්‍රමුඛතාවය දෙන්නේ කියලා යෝගාචරය මේ එක අරමුණක ඉන්නේ පටන් ගත්තේ නමුත් අන්තිමට යනකොට මේක ගොජ දාන්න පටන් ගත්තාම හිත ඇතුලේ ප්‍රශ්නයක් එනවා දැන් ප්‍රමුඛතාවය දෙන්නේ මොකේද කියලා. නමුත් යෝගාවචරයට හොඳටම තේරුම් ගන්න සාක්ෂියක් තමයි මේ විදිහට අරමුණ ඇතුළේ ගොජ දාන්න පටන් ගන්නෙ සතිය හොඳටම කිසියම් කාගවත් උදව්වක් නැතුව ඉදිරියට යන්න පුළුවන් වෙලාව. මෙනෙහි කරන්න ඕනේ නැති වෙලාව කියලා කියතයි. ඒකදී මොකද්ද මෙනෙහි කරන්නේ කොහොමද කියන එක දැම්මොත් ආය අර ගොජ දානක නතර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ විදිහට කස කැවුනට පස්සේ, Java කැවුනට පස්සේ පුළුවන් තරම් බලන්න ඕනේ ඒකට හේම යන්න ඇරලා සමස්තය දිහාම මේක මනෝ විකාරයක් නෙවෙයි මේක නින්දක් නෙවෙයි මේක වෙන විකාරයක් නෙවෙයි ඇත්තමයි මෙතෙක් කළා නොදැක්ක විස්තරක් මේ දකින්නයි කියලා මෙනෙහි කරන මමයා නැත්නම් විතක්කේ අයින් කරලා ඒක දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් පහුගිය දවස් දෙකේ මම උත්සාහ කරා කොතෙක් දුරට මෙනෙහි කරන්න ඕනද කොතෙන්ද මෙනෙහි කිරීම හලන්න ඕනද කියන එක කිසිම යෝගාවචරයෙකුට කල්ලාතෝ කියලා දෙන්න බෑ. පරිශන කළ බලන්න ඕනේ මේක රත් වෙනකන් බත්තලියට ගින්දර දාන්න ඕනේ. බත්තලිය උතුරාගෙන ගියොත් එimhe ගින්දර අදින්න ඕනේ. එහෙම නැත්තම් බෑනේ මේක පැහැව ගන්න බත්තලිය උතුරලා වතුර වැක්කිරලා ලිපත් වෙනවනේ. මේක විශේෂයෙන්ම බලපාන දෙයක් තමයි මේ තෙල් හිඳිනකොට. තෙල් හිඳිනකොට ඒ තෙල් කලයේ හිඳවන්න පුංචි තරකැලි දම තම ගින්දර දෙනවා. ගින්දර වැඩි වුණොත් තෙල් ඉතුරුවොත් තෙල් කහමි දෙන්නේ පදම සවුත් වෙනවා. ඒ නිසා ගින්දර දාන්න ඕනේ ගානට ඒ දර කෑල්ල නිවිලා මුට්ටිය ගොජ දානවා. හැබැයි උතුරාවක් කරන්න දෙන්නේ ආන්නේ වගේ කොතෙන්ට යනකම් දර දාන්න ඕනද කොච්චරක් දර අයින් කරන්න ඕනද කියන්නේ ඒ විදිහට ගොජ දාන්න පටන් ගත්තට පස්සේ තෙල් හට්ටිය තෙල් කලේ තනි කරන්න හොඳ නැහැ කියලා කියනවා. තනි කෙරුවොත් එක්ක උතරනවා එක්ක ගින්දර නිමිලා දවස් ගණන් නිකන් ආශ්‍රය. ඒ නිසා ඒගොල්ලන්ට කියනවා තනිකන් දෝෂේනවා. හිට්ලට් එක ගාව කවුරු හරි ඉන්න ඕනේ. මොකටද ඉන්නේ? ගානට මේක ගොජ ගොජ කරලා තියාගන්න. ඒ අපි පාත්‍ර පුච්චනකොට පාත්‍ර පුච්චන්නේ තලසෙල් ටිකක් අරගෙන භාජනයකට දාලා ඒකේ මදව රශ්නිය වාෂ්පීකරණය වෙන්න ආවා. මේ තලසෙල් වාෂ්පීකරණය වෙච්ච ගමන් ඒ දුමානේ ගිනි ගන්න සුළුයි. ඉඳපු ගමන් එකපාරට අර පිට වෙන දුමාට ගිනි ගත්තොත් මුළු කරතල කොම කර වෙලා අන්තිමට අඟුරු විතරයි ඉතුරු වෙන්නේ. එහෙම නැත්නම් ඇති වෙන්න ගින්දර දැම්මේ නැත්නම් දවස් ගාණක් ළඟ ඉන්නවා. ඉතින් ඒසයි තරතල් කලු කරගන්න වෙලාවේදී ළඟ ඉඳගෙන දාන ගින්දර ප්‍රමාණය මෙච්චරක් දාන්න ඕන මෙච්චරක් නැහැ කියන එක පොතක ලියලා පෙන්නන්න බෑ. කරලා බලන්න ඕනේ. ඒ වගේ තමයි අරමුණ රත් කරන, මෙනෙහි කරන. කරලා කරලා කරලා මේක හොඳට පැහිගෙන එනකොට කරබන බලන්න ඉන්න මොනවත් නොකරන. ආයෙ සීතල වුණොත් ආයෙ කරලා බලන්න. ඒකට හරියට තේරෙනවා පද මේනකොට මෙතෙන් මෙතෙන්ට දර දාන්න මෙතකන් දාන්න ඕනේ. ඉතින් එතකොටත් මෙනෙහි කරන්න ගත්තොත් මේ අනවශ්‍ය වෙලාවෙත් වර්ධනය වෙන සමාධිය කැඩෙනවා. ප්‍රඥාවත් කැඩෙනවා. එනිසා ඉතින්දි කරබනින්ද ඒ නිසා සාමාන්‍ය භාවනා පරිභාෂිත શબ્දමාලාවේ කියන්නේ සම්මතිය පේනකම් මෙනෙහි කරන්න පරමාර්ථ මෙනෙහි කරන්න එපයි. ඉතින් ඒක තේරෙන්නේ නැහැ සාමාන්‍ය මොකක්ද මේ කියන්නේ. සම්මුතිය තමයි පිම්බීම හැකිලිම ආස්වාද ප්‍රසවාසයේ වම දකුණ. පරමාර්ථ ධර්ම තමයි ඒක තුර තියෙන මේ ගොජි. ගොජි මෙනේ කරන්න එපා. මෙනේ කියලා ඉවරක් කරන්න බෑ. පරමාර්ථ සම්මුතිය මෙනේ කරන්න. ඉතින් මේක ඇත්තටම මේ පොතක ලියන්න අමාරුයි. නමුත් අද භාවනා අත්දකලා කරන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නට උත්තර ඇහුවට උත්තර අහන්න අයිතියක් තියෙනවා. හිත ගන්නසලු පිළිතුරක් දෙන්න බෑ. හැබැයි භාවනාව ඇවිල්ලා තියෙන හොඳ තැනකට කියලා කියතයි. ඒ නිසා වරක වැඩි වෙන්න නැරෙන්න වරක අඩු වෙන්න නැරෙන්න එහෙම එහෙම කරලා අදම සකස් කරගන්න ඕනේ. අනේ අවශ්‍ය තැනදී මෙනෙහි කිරීම නතර කරලා යන්න ආරෙනවා. ආයෙ සීතල වුණොත් ආයෙ මෙනෙහි කරනවා. ආන්නේ විදිහට කරලා පදම දැනගන්න යම් තැනකදී මෙනෙහි කිරීම හැලෙනවා. හැලෙන වෙලාවේදී බාධා කරගන්න තුකට හැලෙන්නත් ලැබේ සතිය කඩා ගන්න තුකින් එකයි මේකේ අවශ්‍යතාවය. නිර්වාණ සරණයි ගරු ස්වාමීන් වහන්සේ මේ සක්මන් භාවනාව කරන විට ඔසවනවා යවනවා තබනවා ලෙස මෙනෙහි කළමි. පළමුව විලුඹද දෙවනුව යටිපතුලද තෙවනුව මහපට ඇඟිල්ලද පොළවේ ගැටෙනවා දැනුනි. විලුඹ පොළවේ ගැටෙන විට හිස කම්පනය වීමක් ගැස්සීමක් සිදුවන බවත් වම් පාදයට වඩා දකුණු පාදය ඉදිරියට යන බවත් දකුණු කකුල වමට වඩා බර ගතියකුත් දැනුනි. මද වේලාවකින් සක්මන ඉබේ වෙනසක් දැනුනි. හිස බර වී කකුල් බර ගතිය වැඩි විය. ප්‍රබෝධන කැවිදිනවා වැනිසේ දැනුනි. මම මෙනෙහි කිරීම නතර කළෙමි. සතිය හොඳින් තිබුණි. අවට ලෝකය ගැන අමනසිකාරයෙන් පාද ගැන මානසිකාරයෙන් පැවතුනි. ඉදිරියට යාමට උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවහා දීර්ඝායුෂ ලැබේවා. මෙහෙම පළවෙනි වතාවට මේ වගේ අලුත් පාරක් දිගේ නොදන්න ශේෂ්ත්‍රයකට වගේ ලං වෙනකොට එහෙම ඉන්න වෙලා වැඩි වෙන්න වැඩි වෙන්න හිත සෙල්ලක්කාර වෙනවා. තව තව මේ පරිශ්‍රණය කර බලන්න මේ ශේෂ්ත්‍රය තුල දුවැවිදින්න පටන් අර ගන්නවා. ඒ නිසා අපිට කරන්න තියෙන පුළුවන් තරම් හිතට මේ අලුත් විහිදෙන අතුයිටි විහිදී වැඩෙන මල්පල ගන්න වෙන ප්‍රදේශයට හිත හුරු කරන්න ඕනේ. එක සැරේ ගොඩාක් කරන්න බෑ. හිත හරි බයයි. අලුත් දේවල් වලට ඒ හරිම මූලධර්මවාදී හරිම මේ සම්ප්‍රදාන කුල හිත. ඉතින් මේ ඒ වුණත් එහෙව් හිතක් මේ ඉදිරියට යන්න හදනවා. ඊට පස්සේ යා ආය ඊගාපරියන්ගේ තව ටිකක් සක්මනේ ඊට පස්සේ ටිකක් යනවා. ආය ටිකක් යනවා. ඕමම කරගෙන කරගෙන යනකොට මේ විසිරෙන්න පුළුවන්, පැතිරෙන්න පුළුවන් සීමාවේ ඉඩක් නැහැ. ඉහළ කෙලවර තමයි බුදු වෙන එක. ඒ දක්වා ඕන තැනකට යන්න පුළුවන්. ඒ නිසා දැන් කරන්න තියෙන දැන් දන්නවා අපව. ඇවිල්ලා ඇවිදින බව දන්නකොට ඉතින් ගෙදර ගියා වගේනේ. ඒ ඇවිදීම තුළ අර වගේ එක ආශ්වාසයක් ඇතුළේ ආශ්වාස රාශියක්. එහෙම නැත්නම් එක පියවරක් ඇතුළේ මේ විලුඹ මේ මැද මේ ඇඟිලි වශයෙන් විසිරී යෑමක් වෙන්න පටන් ගන්නවා. මේක ඉක්මන් කරන්න යන්නත් එපා. මේ වැඩෙන වර්ධනයට අකුල් හෙලන්නත් එපා. හිමීට ඒකට වැඩෙන්න රින් දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික යනවනම් මේක හරියට මේ එකතන උඩු බැරියෙන් හිටපු බබෙක් යන්තම් ඉඳගෙන නැගිටලා පීවර පීවර ඇවිදින්න හදනවා වගේ ශේෂ්ත්‍රී වැඩ තමන්ගේ වැඩි කර ගන්නවා. ඉතින් ඒකට හුඟක් උදව් කරනවා මේ සක්ම භාවන. පරියන්කිටි මේක වෙනවා නෑ කියන්න බෑ. සක්මනේදී ගොඩාක් ඉඩ අරන් දෙනවා. අන්නේ විදිහට මේ වැඩෙන වෙලාවෙදී ඒකට අනුග්‍රහ කරන එක සමත අනුග්‍රහිතයක් නෙවෙයි යොතන යන්නේ. විපස්සනා අනුග්‍රහිතයක්. මේක හදිසි කරන්න කියලා කලබල කරගන්නත් එපා. අලුත් ක්ෂේත්‍රයට යනවයි කියලා කෝල වෙන්න දෙන්නත් එපා. කෝඩු ගච්ච පාන්න දෙන්නත් එපා. හොඳද හිතකින් ශ්‍රද්ධාවකින් මේ සත්‍යයට ආධාර කරන එක තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අභිවාසන භාවනා වාරයේදී මම ආනාපානසති භාවනාව වැඩුවෙමි. සාමාන්‍යයෙන් මා ආශ්වාස ප්‍රශ්වාස අධ්‍යක්මයේ පපුවෙහි මැද ප්‍රදේශයේනි. හුස්ම රැල්ල ඉහළට යන විට ආශ්වාස යනුවෙන්ද හුස්ම හෙළන විට ප්‍රශ්වාස යනුවෙන්ද දිග වේලාවක් මෙනෙහි කළමි. කොතෙක් නිරීක්ෂණය කළද ප්‍රශ්වාසයේ අධ්‍යක්මයට ලැබුණේ විසිරී යන ස්වභාවයකිනි. කෙසේ වුවද ටික වේලාවක් ගත වන විට හුස්ම නොදැනී ගියේය. එහෙත් මම ආශ්වාස ප්‍රශ්වාස අරමුණු තුළම සිටියෙමි. නමුත් හුස්ම රැල්ල දක්නට නොලැබිනි. මම ආයාසයෙන් හුස්ම ගන්නටද නොගියමි. මම වාඩි වී සිටින බව දැන සිටියෙමි. කිසිදු කායික අපහසුවකින් තොරව කයද සුව පහසුවෙන් පැවතිනි. බාහිර අරමුණු හෝ සිටිවිලි වෙත සිත දිව නොගියේය. සිටිවිලි මා කරා ළඟා නොවේය. එහෙත් මේ උත්සාහ කර බලන විට මට අවශ්‍ය නම් සිතන්නට පුළුවන් බව මට දැනුනි. ඇය එකමාරක් පමණ කාලයක් මෙසේ ගෙවී ගියේය. ස්වාමීන් වහන්ස මේ හබය පහදා දෙනුමින් ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා. දීර්ඝායුෂ ලබත්වා. මේ හබය කියන වචනේ තියෙන්නේ. මේ හබයක් නෙවෙයි හබේ සංසිඳිලා. කියලා තියෙන හොඳටම කයත් තැම්පත් හිතවිලිත් නැහැ කියලා. ඉතින් මේක අභයක් වෙන්නේ අලුත් තැනක් කරන නිසා. මේව දෙයක් කවදාවත් දැකලා නැහැ. ඒ නිසා මේ අලුත් දෙයට බයයි අපි. අලුත් දෙ විවේක වුණත්, කෙලෙස් නැතුණත්, නිවන වුණත් බයයි. ඒ නිසායි අපි මේ දන්න දේවල් වට කරගෙන මේ ඇඟ හිතට සද්ධා ධෛර්යයක් ඇති කරගන්න උත්සාහ කරන්නේ. ඒක සාමාන්‍යයෙන් වයසට යන්න යන්න වැඩි. Taman ඉන්න පරිසරයේම ඉන්න ගෙදර කෑමම ඒ දේම තියෙනවා. ළමා වයසවල මොකොත් නැහැ. ඉතින් කොහොමද තලුත් නේ හැමදේම. ඉතින් ඉන්සන වයසට යන්න යන්න හිත පටුවේ. ඒ ගති තමයි ඔය පෙන්වන්නේ භාවනාවේදී භාවනා ඉදිරියට යන්න නැත්නම් අලුත් දේවල් වලට යනකොට ඇතුළෙන්ම ප්‍රතිරෝධයක් එන්න පටන් ගන්නවා. මේක මොකක් හරි අමාරු හැබයක් කියලා නමක් දාගන්න. ඉතින් ඇත්තටම හැබයක් තිබිලා ගැලවිලා තියෙන හැබයක් නැති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් වලට භාවනාව නම් අනිවාර්යයෙන්ම අපට ප්‍රතිඵල දෙනවා. නමුත් මේ භාවනා කරන එකන ඒකට මූණට කියලා ගන්නවා. උණුතරයක් කරනවා. බය වෙනවා. පස්ස ගහනවා. ඉතින් මේ දෙක අතරමැද තියෙන බුද්ධානුස්සති සද්ධාව විතරයි. බුදුහාමුදුරුව අදාහ ගන්න. ධර්මය අදාහ ගන්න. සංඝයා අදාහ ගන්න. මගේ සීල කැඩලා නැහැ කියලා අදාහගෙන අනිත් දවසේ උට ටිකක් ඉස්සරහට යන්න. අනිත් දවසේ තව ටිකක් ඉස්සරහට යන්න. මේ ක්‍රමේ තමයි මේ හිත තමන්ගේ සීමාවල ලෝ කරගෙන ටික ටික ටික ටික පැතිරෙන අවස්ථාව. මේ හැම වෙලාවකම අපේ ඇතුලේ ප්‍රතික්‍රියාවක් එනවා. බයක් එනවා, චකිතයක් එනවා, සැකයක් එනවා. ඒ ටිකට තමයි කෙලස් කියන්නේ. මෙච්චර ලස්සන දියුණු වෙනකොට ඒකට අකුල් හෙලන මූණට කියලා ගහන උණු වතුරක් කරන කෙලස් වර්ගයක් තියෙනවා. මෙච්චර බලවත් නැහැ. හැබැයි කෙලස් අනු අනුගමනය කරොත් භාවනා කරන මාර්ගපාක්ෂික වෙනවා. මේ ඇවිල්ලා ඉන්නවා බව දැනගෙන තම චිත්තක්ෂණයක් තම විනාඩියක් ඉදිරියට කරගෙන යනකොට යනකොට පේනවා මෙයා මෙතෙන්ට ආවට ඕන් යහට කරදර කරන්නේ නැහැ. අද්දරට වෙලා ඉන්නවා. ගණන් ගත්තොත් තමන්ගේ වැඩේ කඩාගෙන මේ පැත්තට යනවා. ගණන් ගන්න නැතුව මේක දිගේ කරන එක තමයි කරන්න තියෙන උපක්‍රමය. අවසරයි කල්යාණ මිත්‍ර ගුරුපියාණන් වහන්සේ. ප්‍රකාශය කිරීමට අවසර. ඔබ වහන්සේ වැනි උතුම් පින්වත් ගුරුපියාණන් උත්මේක් යටතේ භාවනා කිරීම ගැන සසරේ පතාගෙන වාසනාවකි. භාවනාවේ මිහිරියාව අත්විඳී. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඔවා කිය ඉන්න වෙලාවක් නැහැ. අපි වැඩි ඉවර කරමු. ඇහෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කෙලස් ගොඩට පැනලා සිත රැක ගන්න විදිය බලන්නමයි සිතන්නේ. දැන් දැන් තමා තුළම ජීවත් වෙන බව දැනේ. තමා කියන්නේ කෙලෙසයක්. ඒසා කෙලෙස් එක ජීවත් වෙන්න පුළුවන්. ඒකත් එක්ක ජීවත් වෙන ගමන් තේරෙන්න පටන් අර ගන්නවා. ඒ සඳහා ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය තමයි Taman කියන මේ ආතීත කෙලෙස් මුදවට දැනගන්න. නමුත් ඉතිරි වෙන හැම මතුවට එන හැම චිත්තක්ෂණයක්ම නිර්මලයි. හැම චිත්තක්ෂණයක්ම පීතුරුයි. අපි පුළුවන් තරම් එනේන චිත්තක්ෂණයට සමාදන් වෙනකොට අර Taman ළඟ තියෙන කෙලෙස් වලට වසන්න බැරුව පැත්තකට වෙනවා. එනේන චිත්තක්ෂණය සමාදන් වෙන එක නම් තිරියම් වෙන්න පටන් ගන්නවා. සමාන ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ල ප්‍රශ්නේ ලිව්වේ මම අපිට නම් අපිට බෑ අපිට වෙලා ගිහින් තියෙන්නේ ඒ නිසා දැන් ප්‍රකාශන වලට අවුම්කම් දෙන්න වෙලාව තව ප්‍රශ්න කීයක් තියෙනවා ඒ නිසා අපිට වචනේ නෙමෙයි සායනාන්ත ලිව්වේ මේ தත්ත්වය පහදා දෙන තේක්වා පහදා දෙන්න ඕන ලිඛිත ප්‍රශ්නේ උනාට පස්සේ බලමු මොකද අපි පැය ගිහිල්ලා තියෙනවා ලිඛිත ප්‍රශ්න ගොඩක් තියෙනවා ඊයේ අපි කල් තිබුව ප්‍රශ්න ඒ නිසා අපි ලිඛිත ප්‍රශ්න වලට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. ආනාපාන සතිය දිගටම දිනේදී වෙහසක් එපා වීමක් නැවතීමක් කරන විට දැනක් භාවනාවක් වරණිදුට මෛත්‍රී වැනි කරාට කමක් නැතිද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නේ පිටයි ඔය වෙනස් කරකට හවදෝද මඩේ දාන්න ඕන කරන්න ඒක තමයි කිව්වේ ඒකත් කරන එක තමයි කාමච්ඡන්දේ කියන්නේ ඒ නිසා ගත්ත අරමුණේදී දිගට යන්න බැරිකම තමයි අපිට තියෙන දුර්ලභම ඒක දැනගෙන ඒක කාගෙන යන සද්ධාාවක්, ඒක කාගෙන යන වීර්යයක්, ඒකට ගාන යන සතියක් තියෙනවනම් ආනපන දිනුවක් ලබන්න පුළුවන්. එහෙම නැත්නම් හැමතැනම ලිංහාර මනසට කවදාකවත් වතුර හම්බ වෙන්නේ නැහැ. ආරම්භකේ හරගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා මේ තට්ටු මාරු ක්‍රමය තමයි මෙතෙක් කර කර ඉඳලා තියෙන්නේ. දැන්වත් අඩු ගන්න මතක තියාගන්න ගත්ත අරමුණේ ඉදිරියට යන්නයි අපි මේ පිරිසට උනන්දු කරවන්න ඕනේ තමනුත් උනන්දු වෙන්න ඕනේ. අර්ධසරණි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මීට පෙර දින 10ක් භාවනා වැඩසටහනකට සහභාගී වූයෙක්නි. නමුත් පෙරේදා පැවති ධර්ම සාකච්ඡාවේදී තමයි වැටහුනේ වම් පාදයේ දකුණු පාදයේ භාව ලක්ෂණ වෙන වෙන වශයෙන් නිරීක්ෂණය කළේට බව. කලින් එවැනි වෙනස්කම් දැනුණත් ඒ වාර්තා කිරීම දැන සිටියේ නැත. නමුත් දැන් එය හොඳින් පැහැදිලිය. බොහෝ දිනෙකට පෙරේදා පැවති ඒ සාකච්ඡාවෙන් කරුණු වටහා ගන්නට පුළුවන් වුණ බව ඊයේ වාර්තා කිරීම වලින්ද පැහැදිලි වුණේ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මනේදී මම වම දකුණ වෙන්වෙන් වශයෙන් නිරීක්ෂණය කළෙමි. පතරේ දැනෙන දේ පමණක් නොව කකුල ගෙන යන හැඩද දවස් දෙකක් පුරා නිරීක්ෂණය කළෙමි. එහිදී මම දැනුනේ වම් පාදයේ දකුණු පාදයට වඩා දශම ගණනක් හෝ කෙටි බවයි. සෑම විටම සිරුරේ බල පවතින්නේ වමට වරවය. වම් පාය ඉදිරියට ගෙන යෑමේදී ඒ ඍජුව ගමන් කරයි. නමුත් දකුණු පාදයේ ඉදිරියට ගෙන යෑමේදී තරමක් වක්‍රව යයි. ඇවිදීමේදී වම් පාදයේ දණහිස් නැමෙනවාට වඩා වැඩි ප්‍රමාණයක් අකුණු පාදයේ දණහිස් නැමේ. ඒ වගේම වමට වඩා දකුණු පාදයේ ඉදිරියට තබන අඩු ප්‍රමාණය වැඩිය. පතුලට වම දකුණේ වෙනසක් නොදැනේ. එක් අකුණක් පොළොවට ස්පර්ශ වීමේදී පළමුව විලුඹත් දෙවනුව මැද කොටසත් ඊළඟට සුලැඟිල්ලෙන් පටන් ඇඟිලි ටිකක් පොළොවට තද වේ. මෙසේ වම් පාදයේ ටිකෙන් ටික පොළවට තදවන විට ඒ ආකාරයටම දකුණු කකුලද උඩට ඉස්සෙයි. වම් පාදය සම්පූර්ණයෙන් පොළවට තද උඩ දකුණු පාදය රැඳී සිටින්නේ පාදයේ ඇඟිලි පිටි කොටසිනි. යන්ත්‍රයක් ක්‍රියාත්මක වනවා නම් පාදයේ ඇඟිලි යන්ත්‍රයක් ක්‍රියාත්මක වනවා නම් මෙය ඉබේම සිදුවේ. දකුණු පාදය පොළවට තදවන විට ගංගාවේ ඉබේම වුණු පැත්තෙන් උඩට ඉස්සේ. සිරුරේ සමබර බව පාතමේද මස එක පාදයක් තබන විට අනිත් පාදයේද ටිකක් එසවීමෙන් බව හැඟේ. ඒ වගේම වැලි මළුවේ සක්මන් කිරීමේදී පතුලට සියුම් ගතිය සිරිතර ගතිය දැනේ. වැලි අතරට පතුල තද වෙද්දී වාතයක් පෙරෝ තැනකට අඩිය තැබුවාසේ දැනේ. වැලි අතරින් ඇතුළට සුන්දර බහුමාමෙන් හැඟේ. නමුත් ලනුපැදුරේ සක්මන ඉතා ගොරෝසුව දැනේ. යම් තද දෙයක බලක ස්පර්ශ වෙනවා සේ හැඟේ. සක්මනේදී මට නිරීක්ෂණය වූයේ එම ලක්ෂණ ටිකයි. ආනාපාන බැලීමේදී මට හුස්ම රැල්ලේ යම් වෙනත් ලක්ෂණ දැනුනි. සක්මනෙන් පසු පර්වතයකට ගිහින් හොඳගත් පසු මා ඉන්න ඉරියව්ව සිතින් මෙහි කරමි. මේ මොහොතේ මම දැන් මෙතන ලෙස සිතා කය දෙස බලමි. හුස්ම වැටෙනවා පෙනේ. වේගයෙන් හුස්ම වැටේ. ආශ්වාසය යමක හැපි හැපි ගොස් නතර වෙනවා දැනේ. ප්‍රශ්වාසය කන්දක් උඩ සිට යමක් පහළට වැටෙනාසේ ඇවිත් එක තැනක පමණක් හැපි නතර වේ. සුළු විරාමයකින් නැවත ආශ්වාසය සිදුවේ. විටක කිසිම හැලහැප්පීමකින් තොරව හුස්ම ගමන් කරනවා දැනේ. එළියේ තිබුණු වාතය නාස්පුඩු අතරින් උඩට ඇදී උඩ දක්වා ගමන් කරනවා දැනේ. හරියට පොඩි බඩයක් දිගේ ගමන් කරනවා වැනිය. උගුර දක්වා ගමන් කළ වාතය පපුවට පිරෙනවා දැනේ. එකවර වාතය පිරුණු ගමන් බඩේ කට වැසුණාසේ ආශ්වාසය නතර වේ. ඉතාම සුළු වේලාවක් වාතය ඇතුලේ පුරවා ඉඳ හෙමිට මුදා හැරෙනවා දැනේ. බටේ කට හෙමිට අරිනවා වැනිය. එවිට හරි සහල්වක් දැනේ. තවත් විටක මේ ආශ්වාස ප්‍රශ්වාසය අපහැදිලි වේ. එවිට කිසිම දෙයක් බලන්න බැරිය. හුස්ම ගන්නවාද කියාවත් නොදැනේ. එවිට මම මෙතන බව දැනෙන බව සිහි කරමි. විදක ආශ්වාසය ඉතා දීර්ඝය. ප්‍රශ්වාසය බොහොම කෙටිය. විටක ආශ්වාසය ප්‍රශ්වාසය දෙක ඉතා කෙටියට දැනේ. මෙසේ වරින් වර මේ ආශ්වාස ප්‍රශ්වාස නොඑක් ස්වභාවයන් ගනී. මා විස්තර සහිතව තවත් ඒ දෙස බලමි. දැන් සිතුවියාවද ඒ ගැන කරදර වන්නේ නැත. නැවත ආනාපානයට පැමිණ ඒ දෙස බැලිය හැකිය. මෙසේ බැලීමෙන් සතියද වර්ධනය වන බව හැඟේ. අපි අවදිව සිටින පැය 18න් වෙනදාට වඩා වැඩි වේලාවක් සතිමත්ව ගත කළ හැකි බව මට දැනුනි. මේ දක්ෂින ක්‍රමයේ යම් අඩුපාඩු තිබේද? තවත් වැඩි දියුණු කරගන්නට කෙසේ උත්සාහ කළ යුතුද? ඔබ වහන්සේගේ ධර්ම දේශනාව හා ධර්ම සාකච්ඡාවන් CD මගින් ශ්‍රවණය කිරීමෙන් තවත් මීට අවශ්‍ය උපදෙස් කරුණු ලබා ගන්නට හැකි බව මට දැනේ. මේ මොහොතේ උපදේශයක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව වේවා. මේ වගේ තියෙන වෙලාවට ගොඩාක් අපිට අත්දැකීම් විවිධාංගීකරණය කරන්න පුළුවන් සක්මණේ. මොකද සක්මන හොඳට පුරුදු කළොත් එදිනදා වැඩ පැතරත් සම්බන්ධයක් තියෙනවා පරියන්කට සම්බන්ධයක් තියෙන නිසා වමේ දකුණේ මේ සම පොළවේ යද්දී මේ කරන බල සම්ප්‍රේෂණය කන්දක් නගිනකොට කොහොමද කියලා නිකන් සාමාන්‍ය ඇවිදිනකොට බලන්න. පල්ලමක් බහිනකොට කොහොමද කියලා බලන්න. තනි කකුලෙන් ඇවිදින කෙන්දෙන් පයින්නකොට කොහොමද කියලා බලන්න. පස්සෙන් පස්සට යනකොට කොහොමද කියලා බලන්න. ඉතින් මේ වගේ ජීවිතේ අපි ඇවිදීමේ විවිධ හැඩතල වෙනස් කරනකොට අර සාමාන්‍ය තනි පොළවේ හැරෙන්නේ නැතුව යනකොට ගත් එක මූලාශ්‍රය කරගෙන ඊට සාපේක්ෂව කන්දක් නැගිනකොට පල්ලමක් බහිනකොට පස්සට යනකොට තනි කකුලෙන් ඇවිදිනකොට මේකේ තියෙන ගොඩාක් පැතිකඩ. අපි වලට සක්මන් භාවනාව කියන්නේ නමුත් එදිනදා ජීවිතයේ එව්වත් මේ භාවනා කරන වෙලාවල් බාටපත් කරගත්තොත් අර කියන විදිහට පැය 18න් වැඩි වෙලාවක් සතියෙන් ඉන්න පුළුවන්. ආශ්‍රවසාස පිළිබඳවත් හොඳට නිින්ද ගාගෙන ඇවිල්ලා නිින්දෙන් අවදි වෙච්ච ගමන් ආශ්‍රවසාසය බලන්න. අම්මා මැරුණා කියලා පණිවිඩයක් හම්බෙච්ච ගමන් ආශ්‍රවසාසය දිහා බලන්න. රටගෙන ගත්තා කියලා එනකොට ප්‍රසවාසය ආශ්‍රවසය බලන්න. මම ඡන්දයක් මම ත්‍රිප් එකක් මට ඇතුණා. දරුවෙක් භාගේ පාස් වුණා කියනකොට ආශ්‍රවසාසය දිහා බලන්න. ඔය හැම එකේම ආශ්‍රවසාසය අපේ ඒ ආවේග විස්තර කරනවා. අපේ ආවේගය අනුව තමයි ආනපන සිද්ධ වෙන්නේ. ඒ නිසා හොඳට ආශ්‍රව ප්‍රසද්ධිය බලනවා චරිත කියන්න පුළුවන්. තමන්ගේ ආශ්‍රව ප්‍රසද්ධිය තමන්ගේ චරිත කියපු මනුස්සයර ළඟ ඉන්න මිනිහගේ හුස්ම දිහා බලලා කියද ඇගේ ඒ මනුස්සයා කොහෙද ඉන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ දැනුම පැතිරෙන්න නම් කිසියම් කරදරයක් නැති වෙලා මේක ඉගෙනගෙන කරදර තියෙනකොටත් සතිය කඩා ගන්න නැතුව ඒ දිගේ විවිධාංගීකරණය වෙලා වෙන්න ගියොත් ඒක කරදර නෙවෙයි විචිත්‍රතාව විදිහට තමයි වැටෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේ මම අර කියපු විදිහට සක්මනේ විවිධ අවස්ථාවල් වලදී විස්තර විභාග කරන්න පටන් අරගන්න ඒක ලොකු සෙල්ලක්කාරකමක් වෙයි. අපරස්තනාරණ මහන්ස දෙපාණිනේද අවසර මම සතියේට සක්මන් භාවනාවේ යෙදෙන විට පය භාගයකට පමණ පසු හිසෙහි තදබල ලෙස තදවීමක් දැනේ. ඉන්පසු පරිණක භාවනාවේ යෙදෙන විට ඊතා ඉක්මනින්ම ප්‍රශ්න සංසිදේ. ඇඟිලිවල ලේ ගමනාගමනය තදින් දැනේ. සතිය පවත්වා ගැනීම අපහසුයක් නොමැත. තවදුරටත් භාවනා ශක්තිය වැඩි කර ගැනීම සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට දිගාසිරි පතමි. වැඩි වෙලාවක් වාඩි වෙලා ඉඳ සක්මන් කරනකොටත් ටික ටික ටික ටික වැඩි කරන්නේ නැත්නම් දවසේ භාවනාවේ විශේෂයෙන්ම සක්මන පරියන්ක ඉන්න වෙලාව පොඩක් වැඩි කළොත් මේ වෙලාවේ ආයෝජනය කරන කරන ප්‍රමාණයට ලාභ ලබන්න පුළුවන් වෙලාවක්. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමගින් නමස්කාර කර අසමි. මා උදරේ පිම්බීම හැකිලිම බලමි. එවිට එය උදරේ පපුවේ විටකින් ආශයේ වාතය ඉහළ පහළ යාම වැනි ලෙස විවිධව දැනේ. එවිට එම ප්‍රකට වන ස්ථාන සෑම තැනක්ම බලමි. ඒ අතර අහල පහළ ශබ්ද හා සිතුවිලි පැමිණි විට ඒ වාද පැමිණි බව හා ඇසුණු බව දැනගනිමි. එවිට මම නැවත අරමුණට සිත ගැනීමට උත්සාහ ගනිමි. මෙලෙස විවිධ ස්ථානවල පිම්බීම හැකිලිම. එලෙවත් ආශ්වාස ප්‍රශ්වාස දැනෙන දැනෙන තැන මෙනෙහි කරන විට සතිය ඒ හැම අතකම දුවන ස්වභාවයක් විටක දැනේ. තවද විශේෂයෙන්ම වන දෙයක් වන්නේ උදාහරණයක් පැවසුවොත් පපුව පිම්බීම හැකිලිම වන විට එය බැලීමට ගිය විට පිම්බීම සමග සිහියද උඩට යයි. හැකිනීම සමග සිහියද වරහන් ඇතුළේ සතියද පහළ යයි. එවිට සතිය ඒ සෑම චලන කම්පන පිම්බීම හැකිනීම සමග ඒ ඒ දිශාවෙන් ගමන් ගනී. මෙය වැරදි ආකාර පත්‍රයක්ද. ඒවා කොහෙද ගමන් ගත්තද මාගේ සතිය එක තැන සිට වැළී යුතුද? එය මාහට අපහසුයි. අර ගමන් කරන පිම්බීම හැකිනීම සමග ගමන් කරයි. මේ தત્ත්වය යටතේ කුමක්ද කළ යුත්තේ? පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පාද නමස්කාර කරපතමි. මේ රචනයේ අවබෝධ වෙච්ච ටික මොකක්වත් ලියලා නැහැ. වම පිම්බි බැංකලින් බැලුවා පිම්බි බැංකලින්මට වරින් වර හිත ආවා. ඒවා බැලුවා ඒවා දැනුණා කිව්වට මොනවද දැනෙන්නේ කියලා නැහැ. ඒ නිසා ඒ කොටසත් සම්පූර්ණ වෙලා යන්න ආශ්වාසයක් පිම්බීමක් පාසා හැකිලීමක් පාසා දැනෙන්නේ මොනවද කියලා කිට්ටුවකට ඇවිල්ලා තියෙනවා. පපු ප්‍රදේශයේ ඉහළට යනවා පේනවා පහළට යනවා පේනවා වගේ කියලා. නමුත් ඒ කොටුවේ ගොඩක් ලකුණු කපාගෙන තියෙනවා. නිසා මේ වැටහෙන දේ ගොඩාක් රචනට එකතු කරන්න. ඒකට සතිය ඉහළ පහළ යන කතාව නෙවෙයි දැනගන්න ඕනේ. අරමුණ වැටහිච්ච ආකාරයට පොඩ්ඩක් තව විස්තර විභාග කෙරුවොත් මේකේ අද මැකිලා ඍජු වෙන්න පටන් ගන්නවා. නිසා වැටහෙන ධර්ම කරුණු වැටහෙන ස්වභාව ලක්ෂණ වැටහෙන භාව ලක්ෂණ මේට වැඩි වාර්තාවට ඇතුළු කරන්න පරියන්කේදී බලන්න උත්සාහ කරන්න කියලා තමයි කියන්නේ. ඔබ ආරණ්‍ය පානසත භාවනාවේ කරගෙන යනදී ප්‍රතිමා කෙටි වේගන යනදී මගේ කකුල් දෙකේම එහා මෙහාට බොන පිළිවැක්වීමක් වෙන දෙයක් සිදු වේ. එසේ වන විට සිත එකම කර ගැනීමට ඉතා අපහසු වුවත් උත්සාහයෙන් එය අමතක කරමින් භාවනාව ඉදිරියට කරගෙන යමි. ඒ අතර අපේ ඉදිරිපත් කොටසකද හිතිරියක් දැනෙන අවස්ථාවක් ඇති වේ. භාවනා කිරීමේ වැඩිපුර පිටමට අනුකම්පා කර භාවනාව ඉදිරියට සාර්ථක කර ගැනීමට උපකාර මේකෙදී බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට එනකොට මේ වගේ ඇඟේ කෙරෙන හිරිවැටීම් විතරක් නෙමෙයි ලේ ගමනේ ස්නායු පද්ධතිය හැමදේම තේරෙන්න පටන් ගන්නවා. එතකොට දියටින් ගින්දර ගෙනියන මිනිසෙක් වගේ මේ මායя නානා රුදු වේතම වාගෙන මගේ සතිය කඩන්න හදනවා මම කඩා ගන්නෑ. මම පුළුවන් තරම් මේ බාධා මැද උස්සගෙන යනවා නැත්නම් ගත්ත කොඩිය විමද යන්න නැතුව යනවා කියලා අර අවුරුදු 100 තියෙන බාධක දිවීම් තරග ආන්නේ වගේ මේ බාධක දිවීම් තරගයට ඉදිරිපත් වෙන්න ගියොත් මේකට ලොකු සාංශිකයක් කියනනේ එක උත්තරයයි ලෑස්තිලා යන්න. ලෑස්තිලා ගියාට පස්සේ මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න මේ බාධක හරහා යෑමේ ශක්තිය වැඩිවීම තමයි විපස්සනා විශේෂ ලක්ෂණය. බාධක අඩු වෙන්න පතනවා නම් ඒක නා තරඟයට ඉදිරිපත් වෙන එකක්වත් නැහැ. ඒ නිසා මේ ලියලා තියෙන කරුණු ටික ඇති ඒක නැවත නැවත වැඩි වෙයි කියලා අපේක්ෂා කරන්න වැඩි වුණත් සතිය කඩා ගන්න නැහැ කියන අදහසෙන් ඉදිරියට යන එකයි කරන්න ඕනේ. පරම සරණයි. බර ස්වාමීන් වහන්සේ මා තරුණ රැකියාවක් කරන මවක්නි. මට දරුවන් තුන්දෙනෙක් සිටී. මා මෙහි වැඩසටහන් වලට සහභාගී වන්නේ මගේ මව ළඟ දරුවන් තබයි. මම මම මේ වැඩසටහන් වලට සහභාගී වන විට මම මේ වැඩසටහන වලට සහභාගී වන විට මම දරුවන් බලා ගතිමි. නැවත මවට මේ වැඩසටහන වලට සහභාගී වීමට නොහැකි බවක් මම ඊයේ දැනගතිමි. මෙහි වැඩසටහන් වලට ඇයට සහභාගී වීම සඳහා ඉද ප්‍රස්තාව ලබා දෙන ලෙස දෙපා නමත ඉල්ලා සිටිමි. ඔබට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. නෑ මේ අපි කාටවත් මේ එන්න එපා කියලා ඒ මොනක්වත් බාධා වෙන්නේ නැහැ. නාකිච්ඡන්ට වැඩි අකමැති ගතියක් තියෙනවා. ඒක ඉතින් අර ඉතින් හැටිනේ ඒක. තරුණ පිරිස වලට කැමැති. මං ඒ අම්මත් කියලා මේ අම්මත් කියලා දරුවෝ තුන්දෙනා වෙනවා නම් ඊටත් වැඩිය කැමැති. මොකද මට බබාලා නැහැ. ඉතින් ඒ නිසා මේ කිසියම් කෙනෙකුට අපි එහෙම වළක්වලා නැහැ. එනමුත් අපි අපේ අදහස ප්‍රකාශ කරලා තියෙනවා වැඩසටහනක 140ක් අවුරුදු 40ට අඩු අය සඳහා වෙන් කරනවා. ඒක අපි දැන්ට කරලා තියෙන්නේ. ඒක දිගටම ක්‍රියාත්මක වෙනවා. එහෙම ශක්ක මේ මෙතෙක් කල් අපිට උදව් කරපු ඒ උපාසකම්මලාගේ හැඹිලියට අපි තරහ නැහැ. මෙතෙක් කල් මේක හදන්න ඔක්කොම උදව් කරලා තියෙන උපාසකම්මලාගේ හැඹිලිය තියෙන රුපියල් දෙකක් තමයි. ඒක අපි එදත් අගේ කරනවා අදත් අගේ කරනවා. නමුත් ඒ අයගෙම ඉල්ලා හිටිනවා. මේ පණිවිඩේ පුළුවන් තරම් තරුණ පිරිසට ලබලා දෙන්න ලබලා දෙනකොට අපිට සාසන ගොඩක් වැඩ ගන්න පුළුවන්. එහෙම නැතුව කිසිම කෙනෙක් අපි මේ බ්ලැක් ලිස්ට් කරලා අපාය ලයිස්ට් හදලා නැහැ. දෙන්නෙත් නෑ හදන්න කාටවත්. ඕනම කෙනෙක් ඇවිල්ලා වැරදි කරුවට හදෙන්න මේක ඉඩ තියෙනවා. ඒක නිසා එහෙම ඊයේ කතාවෙන් මගේ එහෙම දෙයක් කියන්න මට කිසිම අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. එහෙම සිද්ධියක් වුණෙත් නැහැ. මේ මේ ඇහෙන දේවල් දීබුද්ධියෙන් අහන්න නැති එකේ දෝෂි. බරපතල ස්වාමීන් වහන්සේ පරියංග භාවනාව කරගෙන යන්නේදී එනම් ආනාපානයට සිත යොමු කර ප්‍රශ්න වාර 8ක් 8ක් 12ක් පසු සිත බැඳේ. වෙන අරමුණු කරා ඇදේ. නැවත ආනාපානෙට සිත යොමු කර භාවනාව කරගෙන යමි. මෙසේ කරගෙන යාමේදී රාළුව තිබුණු උසම ඉතා සියුම් බවට පත්වේ. මේ විට ආශ්වාසයෙන් ප්‍රශ්වාසය සියර 10ක් පමණ වේ. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් අතර පරතරයක් නොමැතාසය. නමුත් හුස්ම වාර දෙකක් අතර සැලකිය යුතු එකක් එකක් එකහමාරක් පමණ පරතරයක් ඇත. හිතරෙන අරමුණු ප්‍රබල නොමැත. හිත ඒවාට ඇදී නොයයි. හිතේ ප්‍රබල ප්‍රබෝධයක් ඇත. මෙසේ භාවනාව කරගෙන යාමේදී පාදවල වේදනාව වැඩි වේ. මෙවිට මේ කය මගේ නොවේ. වේදනාව මගේ නොවේ යයි මෙනෙහි කරමි. අතරම් පතර ආනාපානයද සොයා බලමි. විවිධ ඉතා කුඩා ඒරියාව වෙනස් වීම වල භාවනාවේ වෙනසක් නොවේ. නමුත් පාදල වේදනාව එන්න එන්නම වැඩි වී භාවනාව දුරියයි. මේ සඳහා කාලය විනාඩි 55ක් 65ක් ගත වේ. භාවනාවේ කාලය දුක්කර ගැනීමට උපදෙස් ඉල්ලමි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. මේ අවස්ථාවේදී ඇත්තට මෙහෙම දික්කරන අවශ්‍යතාවයක් නැහැ. ඉන්න වෙලාවේදී ආනාපාන ජීවනත් ওই කියන වේදනාව තිබුණත් ආනපනෙන් හිත පිට යගියත් විතරමන කියලා හිත ඇතුළට ආවත් අන්නේ වෙනස්කම් වලදී සජීවී භාවයේ වැඩෙනවනම් වෙලා වැඩි කරන්න ඕන කමක් නැහැ. දැන් මෙතන මේ වගේ හතර පැත්තකට භාවනා වැඩෙන්න හදනවා. ආස්වාස් ප්‍රසවාසීලා වෙන අරමුණට යන් පිළිකුලඳ සතිය වෙන අරමුණින්ලා ආස්වාස් ප්‍රසවාසයට සතිය මේ ඔක්කොම තියේදී වේදනාව වැඩි වෙන ගතිය. කියන්නේ ඊටාම සජීවී ගතියක් මේ තියෙන්නේ. ඉතින් මේක හොඳට හුරුකරනද ඊට පස්සේ ඕක සංසිඳුණාට පස්සේ ආයෙත් වෙලාවක් යනවා පරියන්ක වැඩි කරන්න. ආයෙත් ගුණාත්මේ ඊගාට ප්‍රමාණාත්මේ ඔන්න ඔය විදිහට වෙන එකක් තියෙන මේ වෙලාවේ ගුණාත්මේ වැඩෙන වෙලාවක නිසා ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඇති කරන තියෙන ගැම්ම කඩන්න නැතුව යන්න උත්සාහ කරමු. අවසරයි. මම ආනාපාන ආනාපානයේ දෙස බලා හඳුනයි පුරන්නේ. හුස්ම රැල්ල සිවුම් වී ගොස් දැන් ඉඳගන්න විටම හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. ඉන්න බව දන්නවා. කයේ බරගතියක් නැහැ. නමුත් හිස ඍජු කොට ආනාපානයට හිත දැමීමට යාමේදී එය අපහසුයි. සිත නිඳ ගියා වගේ හැංගෙනවා. ඉදිරියට විසිවි ගැස්සී ගියා. නැවත ඉන්න බව තේරෙනවා. පැයක් හෝ දෙකක් පරයන්කේ සිටියත් මේ තත්ත්වයමයි. මේ தત્ත්වය පහදා දෙන්න. ඉදිරියට යාම සඳහා උපදෙස් ලබා දෙන්න. තෙරුවන් සරණයි. මේක විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ ආනාපානට සාපේක්ෂව. පටන් ගන්නකොට ආනාපානෙ කොහොමද මැදදී කොහොමද අගදී කොහොමද ආදි වශයෙන් මේ විස්තර කරන්න හදන කාරණාව ආනාපාන සති තේමාව ඇසරේ විස්තර කරොත් Tamanටම මේකේ ජවනිකාටික හරහා කතාවේ තේමාව වැටේ. මේ විස්තරයේ මේ පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකන් අඛණ්ඩ සතියක බවක් වැටහෙන්නේ නැහැ. ඒ නිසා විස්තර ඔක්කොම ආනාපානට සාපේක්ෂව දිගට දැක ගන්නාසලෝ මුලපටන්ම සතියෙන් භාවනා කරන්න සතිය අඛණ්ඩව ගියොත් එතන ප්‍රශ්නට උත්තරේ තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ මා ඔබ වහන්සේගේ ඔබ වහන්සේ ලබා දුන් කමඨහන අනුව සක්මන් භාවනාවේ යෙදුණෙමි. මුලින්ම සිත එකඟ කරගෙන මා සිතගෙන සිටිනවා. මා මෙතන දැන් සිටිනවා. කියා මුලින් මෙනෙහි කොට වම දකුණ වශයෙන් පාදයේ මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. මෙසේ සක්මනේ යෙදෙන විට විවිධ අරමුණු සිතට පෙනෙන්නට විය. මා ඒ දෙස උපේක්ෂාවෙන් බලා ඒවා මගහරවා නැවත සක්මනට අවධානය යොමු කළෙමි. පාදය වැලි පොළවේ පිහිටන ආකාරය මනසින් බැලුවෙමි. එවිට මට වැටහි ගිය ආකාරය මෙසේය. මාගේ වම් පාදය පාද ඊයේ මුලින් පිටන්නේ මුලින් පිටන්නේ යුරප ප්‍රදේශවල අතර ඊළඟට පාදයේ මැද පසුව ඇඟිලි වශයෙන් මම ස්පර්ශය වන්නට විය. සෑම විටම වම් පාදයේ નિયમિતව සමබරව පොළවේ පිටන පිටන තෙක් දකුණු පාදයේ පොළවේ ගිලින්නේද නැත. තවද වම් පාදයේ කොටස් එනම් මුහුඹ පාදයේ මැද ඇඟිලි පිළිවෙලින් පොළවේ පිටන විට දකුණු පාදයේ එම කොටස් පිළිවෙලින් ගිලෙන ගිලෙන බුමහන බව මාහට දැනිනි. තවද විතක සක්මන් කරන විට පාදයේ බයිසිකලයක පැඩලය පාගන ආකාරයේ පෙනෙන්නට විය. කිසි කලකත් පැඩලය පාගන විට බයිසිකල ඉබ්‍රේට ඇදෙන වාසේ මගේ ශරීරයේ ඉදිරියට ගමන් කරයි. මම ක්‍රියාවලිය දෙස බලා සිටින විට සතිය හොඳින් පවතින බව මාහට පැහැදිලි. මෙම භාවනාවට නවකීක වශයෙන් මට උපේක්ෂා සහගත සතුටක් දැනේ. ඔබ වහන්සේගේ නිරෝධ සෝපතමි. නෑ, එහෙම ඉදිරියට කරගෙන යමු. අවසරයි ගරු ස්වාමින් වහන්සේ භාවනා වැඩමුළුවලට වයසක අය නොගැනීම ගැන නැවත සලකා බලන මෙන් ඉතා යථාර්ථය ඉලා සිටිමි. මෙම භාවනා මධ්‍යස්ථානයේ පැමිණි පසුයි මම මාවතකට වැටුනේ. ඒ නිසායි භාවනාව යන්න අඳුනාගත්තේ ඔබ වහන්සේගේ මේ දෙන කමඨන් මගේ ජීවිතේ කොහේ හෝ කාගේවත් වරහන් ඇතුළේ පැවිදි නොපැවිදි අසා නැත. ඒ ගැන මම ලියන්නේ මහත් වූ ශ්‍රද්ධාවෙන් හා ගෞරවවෙනි. භාවනාව නිසා ජීවිතේ ජයගත් මවකි මම. මේ දේශනාවට ඉතා හොඳින්ම අහුම්කම් දෙමි. අපට මගපල ගැන නොව සතිය දිනු කර ගැනීමට තව කාලයක් ලබා දෙන සේක්වා. ගැඹුරු භාවනාවක් ඕදී. ඔබ වහන්සේට අපට එන ප්‍රශ්න යොමු කරන්නේ කෙසේද කියා සිතනවා. අපගේ නැවත ඉපදීමක් සිදුණා. ඔබ වහන්සේලා අපට මුණ ගැසෙන එකක් නැහැ. ධර්මය මේ රටේ ඒ කාලේ වෙනකොට යටපත් වී තියෙන පුළුවනි. එනම් තව අවුරුදු 20ක් 30ක් යනකොට රටේ ආගම් ප්‍රශ්නේ පැනනැගී ඇවිත් මේ ධර්මය හැංගෙන්න පුළුවන්. සමාවන සීක්වා. අප කෙරෙහි අනුකම්පාවෙන් මරහන්නට ධර්මයට අනුව සතුට පිටවාගෙන ඉන්න පටන් ගත් කාලයේදීම නැවත සලකා බලන සීක්වා. දිනකට නිවසේදී එක දිගට භාවනාව ප්‍රගුණ කරමින් දේශනාවලට සමන් දෙමින් පරිමඟ පෙරගස්වමින් යන අපට පිටවන සීක්වා. මාගේ ජීවිත බුවහන්සේට ගුරු පූජාව කෙසෙන් පසලොයි මැද নমස්කාර කර පූජා කරමි පූජා වේවා මේ සිදුව සියල්ලට සමාවන සේක්වා සාදු සාදු සාදු ඔය 160ක් දීලා තිනවා අපි සල්කා බලමු 50 දක්වා අඩු කරන්න අපි යනවා ඊගා ප්‍රශ්නයට තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දේවරුවේ මම භාවනා කරමි පරයන්කේ සඳහා කලේ ආනාපාන සති භාවනාවයි ඇතුල්වනවා පිටවනවා ලෙස මෙනෙහි කළමි ආශ්වාසෙදී හුස්ම ඉහළට ඉහළට ගලා යාම පෙරපෑම සසලේ දැනෙනවා. ප්‍රශ්වාසයේදී හුස්ම පහළට ගලා යාම හුස්ම දැනෙනවා. වචන තේරෙන්නේ. වෙනදාට වඩා විශේෂ දෙයක් සිදු වුණා. මම මානස මනස් නාසිකා ග්‍රේන්ම ඇතැම් විට 15 වරක් 20 වරක් පමණ හුස්ම ඇතුල් වීම පිටවීම සිදු වී දකුණු නාසිකාග්‍රයෙන්ම අනතුරුව පෙර පළදීම හුස්ම රැලි 15ක් 20ක් පමණ පිට වුණා. කලින් සිව් විදියට පහසුවක් දැනෙනවා. මෙසේ මාරුවෙන් මාරුවට සිදු වුණා. ක්‍රමයෙන් හුස්ම රැල්ල සිව් වුණා. කෙටි වෙනවා. හිස් බවක් ඇතිවෙනවා. නැවත ඉතා හිමින් ආශ්වාසය ප්‍රශ්වාසය සිදු වෙනවා. එවිට මෙහි කරනවා. මෙසේ පැය එකහමාරක් පමණ සිටීමට පුළුවන්. පෙරවන් සරණයි. ඔය මේ කියන්නේ එක හුස්මක් ඇතුලේ හුස්ම රැලි රාශියක් දකින්න අවස්ථාව. ඉතින් මේක වැඩි වෙන්න වැඩි වෙන්න හොඳයි කියලා අපි ඉස්සල මතක් කරපු කාරණාව ශීපත් කරගෙන ධෛර්යයෙන් කරගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන වෙන කරන අයෙක්මි. ඇතැම් විට මා භාවනාව ආරම්භ කළ විගසම ඇස් පියාගත් විටම හුස්ම රැල්ල දැනේ. මා දැන් මෙතන සිටිනවා යයි සිතීමද අනවශ්‍ය කාරණයක් ලෙස එවිට මට හැඟේ. මාහට භාවනාව ආරම්භ කළ සැනින් ආනාපාන සති නොදැනෙන්නේ ඉපයම් සිතුවිල්ලක් ඇති විටය. පරණහිත මුත්‍රක ඇති විටය. සති භාවනාව ආනාපාන සති භාවනා කරන විට හුස්ම රැල්ල හොඳින් දැනේ. එසේ තරමක් වේගයෙන් හුස්ම නාසය දෙක ඉහළට ඇදී යනු දැනුනි. එය සිසිල්වත් දැනේ. පහළට හුස්ම රැල්ල එන විට වේගය අඩුය. තරමක් උණුසුම දැනේ. හුස්ම ඉහළට පහළට යාම සිදුවන්නේ බොහෝ විට එක්නාස් පිටවකනි බවද දැනේ. ක්‍රමෙන් හුස්ම රැල්ල තුනී යයි. එහෙත් හුස්ම රැල්ල ඉතා සිවුව දැනේ. මගේ ශරීරයේ පද කොටස නාගයේගේ පෙනෙමින් දෙපසට වැනේ. මායයට අවධානය යොමු කර විට එය තවත් වැඩි වේ. කය පැද්දෙන බව මා හොඳින් දැනගෙන නැවත හුස්ම කෙරෙන අවධානය යොමු කළෙමි. හුස්ම රැල්ලට අවධානය යොමු කළ විට එය පැද්දීම නතර විය. මෙම කය පැද්දීමේ යම් ඉන්ද්‍රිය ස්වභාවයක් ඇත. මෙවැනි විට මා කය පැද්දෙනවා යනුවෙන් මෙනෙහි කළ යුතුද? එසේත් නැත්නම් හුස්ම රැල්ලට අවධානය යොමු කළ යුතුද? මා නොනවත්වා හුස්ම රැල්ල කෙරෙහි අවධානය සිටින විට මාගේ හිස ඉදිරියට පිටපසට සෙලවෙන්නට විය. වරන් ඇතුළු හොකොඩයක් වගේ. එය කවුරුන් හෝ විසින් අත්ෙන් අල්ලා සිදු කරන්නක් මෙන් විය. මගේ අවධානය එයට යොමු විය. නැවත හුස්ම රැල්ලට අවධානය යොමු කළ විට එය නතර විය. එවන් විටකදී හිස සැලවීමක් හිස සැලවීමක් ලෙස මෙහි කළ යුතුද නැත්නම් හුස්ම කෙරෙහි අවධානය සිටිය යුතුද බව සිටිය යුතුද? මා භාවනා කරන්නේ තනිවය. මා පුරුෂ සමග භාවනා කරේ නම් මේ දරණ අයට මාහට අමුතු රෝගයක් වැළඳී ඇතිය සිතලට පුළුවනි. එලෙස හුස්ස සෙලවෙන විට බියක්ද ඇතිවිය. මා නැවතත් හුස්ම කෙරේ අවධානයෙන් සිටින විට උදරය තුල ගලක් දැම්මාමෙන් උදරේ විශාල විශාලව බරක් මෙන් දැනුනි. එවිටද මාය හොඳින් දැනගෙන නැවත හුස්ම කෙරෙහි අවධානය යොමු කළෙමි. එවිට ටික වේලාවක් යන විට එපාවන ගතියක් දැනේ. නමුත් හුස්ම රැල්ල හොඳින් සිහින්ව දැනේ. මෙතරම් සිම් හුස්ම ප්‍රමාණයක් මිනිසෙකුට ප්‍රමාණවත් දැ කියා සිතුනි. කලින් සඳහන් කළ එපහවීම දැඩිවද නිත්‍ය ශරීරයේ එක් ස්ථානයක ස්ථානයක් විදීම පමණක් දුබලව දැනේ. එහෙත් ශාරීරික විශාල බරක් ලෙස නොදැනේ. විකාර්කද සිතුවිලිට අඩු බව දැනෙනි. මෙවැනි විටකදී දිගටම ආනාපාන සතිය කෙරෙහි අවධානයේ සිටි යුතුද? යුතු බව දැනුණද පුදුමාකාර එපා කරන ගතියක් ඇතිවේ. පර්ලංකෙන් නැගිටීමට සිටේ. එහෙත් සිං හුස්ම කෙරෙහි අවධානයේ සිටින විට එකවරම පීඩාවලින් අඩු ශාරීරික බොහෝ වේදනා අඩු හිස් අවකාශයක් තුළ වික්මයක් තුළ සිටිනවා මෙන් විය. හුස්ම රැල්ලද සිහිඳ හොඳින් දැනේ. වෙනස් සිතුවිලි මා සෝවාන් වුණාදැයි මට සිතුනද ඒ එසේ නොවන බව මා නැතිතින්ම දැනගතිමි. නැවත මා හුස්ම රැල්ල කෙරෙහි අවධානය සිටින විට නැවතත් භාවනාව එපාවන ගතිය වෙන වැඩකට යොමු වීමේ අවශ්‍යතාවයක් දැනෙනි. එහෙත් මෙය භාවනාවේ යහපත් අවස්ථාවක් ලෙස දැනුණද මා පසුව මින් ඉදිරියට යන තෙක් භාවනාව කරනවා යයිසිත පරයන්කෙම පරයන්කෙන් නැගී සිටීමි. විනාඩි 45ක්වත් ගත වී නොතිබුණා. නැවත නැවත නැවත භවනා කළද එවැනි අත්දැකීමක් ලැබෙනි. මම මෙම අත්දැකීම දිනුවද්ද පරිහිමක්. මා කුමක් කළ යුතුද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙන සේක්වා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සිදු කරන ලෝක ශාස්ත්‍රීය සේවාව වෙනුවෙන් තවත් සොයේ සිදු කරගෙන යාමට ස්වාමීන් වහන්සේට නිරොග් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි පතමි. කරුණු ඉදිරිපත් කිරීමේ ගැඹුර නැති නිසා අරමුණ මේකයි මෙනෙහි කලේ මේකයි තොරතුරු මේකයි කියන එක නිසා හැම වෙලාවෙම සැකයක් මතුවෙනවා. පටන් ගන්නකොටම කියලා තියෙනවා කිසි කරදරයකට පටන් ගත්තයි කියන ඕනම තැනක ওই විදිහට ගියොත් සැකමත් වෙනවා. ඒ නිසා නැවතත් කමඨහං සුද්ධ කිරීමේ වාර්තාපටි වීම පිළිබඳ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේවා ගොඩාක් වල්පල් වැඩි ආගෙන යනකොට එපා වෙනවා. අවශ්‍ය කාරණා ටිකට අඩු කරලා ඉගෙන ගන්න ඒ ලිපිය කියවන්න භාවනා යන විදිහ හොඳයි. අපි අරගෙන තියෙන විනාඩි 35ක් විතර කාලය වැඩිපුර ඒ නිසා මම යෝජනා කරනවා අපි තුනයි කාලෙ විතර වෙනකන් වෙලාව වැඩගනිමු සක්මණේ තුනයි කාලෙ ඉඳලා අපිට හතර වෙනකන් හතර වෙනකන් එතකොට විනාඩි 45ක් විතර පරියන්කයක් කරන්න පුළුවන් ගොඩක් වෙලා වාඩිලා හිටපු නිසා එතකොට අපිට විනාඩි 35ක් 40ක් විතර කාලයක් තියෙනවා පරියන්ක සක්මණට මේ යෝජනාවත් එක්කම ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නිමාව අපි සටහන් කරමු. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.